අපි ධර්ම දේශනාවටයි සුණාදා සූදානම් වෙන බලාපොරොත්තුෙන් සියලු දෙනා ඊට කලින් ආජීවර්තක සීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය. ධම් සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින්ආ ජීවාර්ථමක සීලං ධම්මං දාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සීලෝ යථායික ගනෝ පාතේන සමීරති එවං දුක්ඛපසංසේසු න සමීරති පණ්ඩිතෝති ශ්‍රද්ධා උච්ච සම්පන්න පින්වත්නි අපි අමිත්‍රිදල මේ වගේ පැසෙච්ච වෙලාවල ඊට කලින් සම්මුතියක් ඇති කරගත්තා ධම්මපද පොතේ ගාථාවල අනුව ධර්මදේශනාවල් වලට මාතෘකාව කරගන්න කියලා. අපි යනෝ අපමාද වර්ගය, චිත්ත වර්ගය වගේ ධර්මපදේ පරිච්ඡේද වලින් මාතෘකා කරලා අවත්තාවිනේ මේ ධර්මදේශන මාලාවේ ඊගාවට අපි අත තිබ්බේ පඬිත වර්ගයට මේ අද ඉදිරිපත් කරපු ගාතාව සීලෝ යතෝ ඒක ගනෝ වාතේනන සමීරති කියලා මේ ගාතාව තියෙන්නේ පණිත වර්ගයේ හතරවෙනි ගාතාව වශයෙන්. මේක උගදෙනෙක් අතර ප්‍රසිද්ධ ගාතාවක්. ඒ වගේ මේකට පසුගිය විච්ච නිදාන කතාව එහෙම නැත්නම් ඉතිහාසය ශාසනීය පොත්පත් ධර්මය අතර ප්‍රසිද්ධ කතාවක්. ඉතින් අපි කෙසේ නමුත් ඒක මතක් කරගනිමු ගාතාවට පසුගිය විච්ච එක සර්වචනාංශ මේ ගාතාව දේශනා කරන්න හේතු වෙච්ච නිදාන නිසා ඒ වගේම කතා රසය මතුකර ගැනීම සඳහා අපේ ශාසනයේ ඉතිහා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ලකුණ්ඩක බද්දිය කියා ඒ ස්වාමීන් වහන්සේ තිබුණ සුවිශේෂ ගතිය තමයි සියලුම හිතෝ පිරිසත් එක්ක බලනකොට මිටිම ස්වාමීන් වහන්සේ. ඊතාරත්ම මිටි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පෙරකල ඒ කර්මයක් අනුව මේ ආත්මය ඊටාම කෙටි කොට මිටි ආත්ම භාවයක් ලැබුවා කෙසේ නමුත් ඒක උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හෝ පැවිදිට හෝ උපසම්පදාවට බාධාක් නෙන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ පැවිදිලා උපසම්පදා ලබාගෙන තමන්ගේ ඒ ශ්‍රමණ කෘත්‍ය සම්පාදනය කරගත්තා. නැත්නම් Brahmacharya නිමා කරගත්තා. රහත් වුණා. ඉතින් ඉසේ උනාට ඒ ස්වාමීන් වහන්සේ කර මිටි ස්වරූපයේ උසුළු විසුළු ස්වරූපයි. ඒ නිසා යන්නේන කට්ටිය උන්චි සාමනේලවරු නිතරම ඔළුවට අත තියන කන මිරිකලා විහිළු කරනවා. බාප්පා කියලා කතා කරනවා. ආපේ උඹ පැවිද්ද සන්තෝෂෙන් ගත කරනවද සාසනේ මේ කලකිරිනද ඉන්නේ සාසනේ සන්තෝෂ වෙලාද ඉන්නේ කියලා ඉතින් ඒ ශාන්සිය ඒකට ගැළපෙන ධර්ම උත්තරයක් දෙනවා මිසක් ආ මේ තමයි රහතන් වහන්සේ නමක් කිය මේ උසුළු ඉස්තු කරන අයට වැඩිය මම වැඩි මාල්‍ය මේ මට කරන්නේ මේ මගේ මේ ශරීරයේ තියෙන විසුළු ස්වરૂපය උපණ්ඩනයක් නැත්නම් පාත් කර සැලකීමක් කියලා කිසිම වෙලාවක ගණන් ගත්තේ නැහැ. ඉතින් අර වැඩිමහල් සංඝයා දන්නවා මේ විහිළු කරන්න වට කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේගේ කර්ම ශක්තියක් වෙන්න ඇති. පොඩි සාමාන්‍ය කෙනෙක් දැක්කත් ඔළුව රතු තියෙනවා. කන මිරි කරනවා. ආ බාප්පේ කොහමද? සන්තෝෂයෙන් ඉන්නේ. මහානකම සතුටින් කරනවාද? ආසනේ උකටලි වෙලාද ඉන්නේ සතුටින් වෙලා ඉන්නේ කියලා ඉතින් මේ සංසයකට ඉතින් ධර්ම කතාවක් කරනවා මිස කවදාකවත් හිතනරක් කරගත්තේ නැහැ. ඉතින් මේ නිසා අනිකුත් අර වැඩිම සංඝයාතර කතාවක් ගියා මේ ස්වාමීන් වහන්සේ ඒ කිසියම් උසුළු විසුළුවට ලක් කළාට ලක් වෙන්නේ නැහැ. හිතනරක් කරගන්න. ඉතින් මේ කතාව අන්තිමට මේ සංඝයා වහන්සේ අතර පවතින විලාවක ධර්ම සභා මණ්ඩපේ සර්වචනාංශي වැඩලා බුද්ධ ආසනේ ආරුඩ වුණාට පස්සේ නැත්නම් බුද්ධ ආසනේ කතර පස්සේ සංඝයා වහන්සේලාගෙන් ਸਰවචනාංශය අපාවදාරනවා. මම මම ඉන්දිස්සලා කුමන කතාවක්ද කරගෙන හිටියේ මගේ පැමිණි නිසා කුමන කතාවක්ද අඩාල වුණේ කියලා. එතකොට මේ වැඩිමා සංඝයා වහන්සේනමක් කියනවා. අපි මේ සංඝේ සංඝ පිළිසී ඉන්න මේ ලකුට්ටකපත්ති හාමුදුරන්ගේ තියෙන මේ යොසීමේ ශක්තිය අපි කතා කරගෙන හිටියේ. මේ වුණාට වයසින් බාල, වස්සලින් බාල හැම කෙනෙක්ම අඟට අත තියලා කන මිරිකලා ඔළුව හොල්ලලා බීලු කරාට මේ ශාලේ කදාකත් ඉතරක් කරගන්නේ අපි එකයි කතා කරේ කර හිතී කියනකොට සර්වඥාන්සි මේ ගාතාව කියනවා සීලෝ යථා ඒක ගනෝ වාතේන සමීරති මේ කඳු සිකරයක් ගත්තොත් සිකරය කියලා කියන්නේ කන්දේ මුදුනට තනි ගාලා තියෙන වෙලාවට කියනවා ශිඛර කියලා. ඉතින් ඒ සිකරය ඒක ඝණයක්. ඒක හුලකටත් ලක් වෙනවා, අවුවටත් ලක් වෙනවා, වැසටත් ලක් වෙනවා. ඒකේ පොත්තක් හරි ගැලවුණොත් හිටින්නේ. ඔක්කොම ගසාගෙන යනවා ඉන්ෂාල්. ඒ ශිකරේ ලක්ෂණය තමයි ඒක ඝනයි. සීලෝ යතා ඒක ඝනෝ. වාතේන නසමීරති. වාතෙන් පිසාරින්න දෙයක් නැහැ, පිහිල පිහිල තියෙන්නේ. ඒවන් දුක්ඛ පසංසේසු ඒගා නින්දා පසංසේසු න සමීරති පඬිතු පඬිත කෙනෙක් මේ සැප දුක් දෙකෙහි නිന്ദා ප්‍රශංසාවල එහෙම නැත්නම් ලාභේ පාඩුවේ යසසි ආයසසි ආයස කියන මේ ලෝක ධර්මයන් වල සැලෙන්නේ නැහැ කියන එකයි එතන අෂ්ටලෝක ධර්මයේ සම්බන්ධන වෙලා නැහැ සඳහන් වෙලා නැහැ නිന്ദා ප්‍රශංසා කියන එක සංසන්දනය වෙලා තියෙන මොකද මේ චරිතයත් මේ පසුබිමටත් ඒක තමයි වඩාත්ම ගැලපෙන නිසා ඉතින් ඒක මේ ගාතාවේ වචනාර්ථය වශයෙන් පෙන්නනවා ඒක ගන්න ශිඛරයක් වාතයෙන් පිසාරින දෙයක් නැහැ ඒකේ. ඇස්සයි කියලා හොදලා යන්න දෙයක් නැහැ. අහු ගන්නවා කියලා මොනවත් වෙන්නේ නැහැ. ඒක ඔක්කොටම අහු වෙලා අහු වෙලා අහු වෙලා ඒක හාවි වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි යම් කිසි පඬිත කෙනෙක් ඉන්නවනේ ඒ පඬිතකම තේරෙන්නේ නොසලෙන ශක්තිය. ඒ නොසලෙන්නේ අෂ්ටලෝක ධර්මයට. හරියට පිටියක් මත පත්තු කරපු පාන් දැල්ලක් ගත්තොත් හරස්සු ධම්ම දිනකොට හැම වෙලාවෙම එහාට හුලඟ එනකොට දැල්ලේ පැත්ත. මෙහාට එනකොට මෙහාට යනවා. ඉතින් එහෙම නැතුව අරසුලක් නැති තැනක පත් වෙන දැල්ලක් වගේ නේද? චිමිනියක් දාපු තැනක පත් වෙන දැල්ලක් වගේ නොසැලෙන ගතියක් තමයි මේ ශාසනයේ අවසාන වශයෙන් සාරමණ්ඩේ වශයෙන් සර්වඥාන්සේ පිළිලා තියෙන එකට කියනවා තාදී ගුණය කියලා. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියන සිංහල අතර අතුරෙච්ච වචනයක් තියෙනවා. නොසැලෙන බව කියලා කියනවා. උපේක්ෂාව කියලා කියනවා. නැත්නම් එහෙව්කම කියලා කියනවා. එහෙව් කෙනෙක් යාට මොන જાති පිටුවක්වත් කවදාකවත් ඉක්මනක් කරගන්නේ එහෙව් ගතිය කියලා ඒකට తాදී උනේ කියලා තමයි සර්වචනanse. එහෙව් தත්වයට පත්වෙච්ච නිසායි සර්වචනanse තථා ගත කියලා කියන්නේ. ඉවෙනි නොසලින தත්වයට පත්වෙච්චි පළවෙනි උතුමන් වහන්සේ නිසා තථාගත කියලා සඳහන් කරනවා. ඒ නිසා භික්ෂුවක් බුදුහාමුදුරට අමතක කොට බුදුහාමුදුර ගැන සඳහන් කරන තථාගතයන් වහන්සේ කිසිම කියන්නේ. ගීයත්ෝ බුදුන් වහන්සේ වගේ නම් සඳහන් කරනවා. එක්ක සරුවචනන්සේ එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඒ බුදුහාමරගෙන තියෙන ගුණවල මුදුන් කොට ශිඛරය වාගේ තියෙන්නේ මේ නොසලින ගතිය. ඒක තමයි ධර්මී ගුණය. ඒ තමයි සංඝයාගේ ගුණය. ඒක තමයි සීලය කියලා කියන්නේ. ඉතින් ඒකට අටුවාව සපේන ධම්මපදයේ ටටුවා සප්පේන ධර්මදාෂ්ටකතාචාර්ය වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් සර්වඥාන්සේ මේකෙ පෙන්නන්නේ. පහත් වුණාට පස්සේ නැත්තම් ඒ පඬිතුකමේ කියලා පැමිණියාට පස්සේ එයාට නිනින්දාව, මේ ප්‍රශංසාව, මේ යසස කෙනසිනක සම්පත්‍ය මේ ආයස අනේගේ අප්‍රිය ගතිය, ලාභ, පාඩු, ශප, දුක් ආදී මොන දෙයක් ආවත් ඒකෙන් අසාගෙන යන්නේ නැහැ. පහන්දල්ලට උලන් වැදුනා වගේ ඒ ගතිය. ඉතින් එතකොට මේ අටුවචාන් වහන්සේලාගේ කතාවෙන් තේරෙන්නේ අපිට හිතන්න පුළුවන් වෙලාවක රහත් මනසකටපත් වුණාට පස්සේ ඒක නාගේ නොසලන මනස නමුත් ඊට සාපේක්ෂව පෘථක්ජන මනස ගත්තොත් අන්තිම චපල. මොන්නම විදියකින් මොන දේ වේද කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ පෘථක්ජනේකට හිතන්න අමාරුයි. රහත් මනස කොහොමද කියලා ඒ නිසා හිතනවා කවදා හරි මෙහෙම කරගෙන කරන යනකොට අපිට රහත්කම ලැබෙයි. ලැබුණාම එහෙම වෙයි කියලා අපි මේ රහත් මනසත් පෘථග්ජන මනසත් අතර විශාල පරතරයක් ඇති කර ගැනීම තමයි සම්ප්‍රදාන කුල බෞද්ධයාට තියෙන ප්‍රධානම බාධා. සම්ප්‍රදාන කුල බෞද්ධයට කවදාකවත් හිතෙන්නේ මේ පෘථග්ජන හිතේ ඒ රහත් ගුණේ තියෙනවා කියන. එහෙනම් ඒ රහත් වෙන්න පුළුවන් ගතිය තියෙනවා. ඒලා ඒකේ සෑහෙන කොටසක් අපි දැන්නා දිනු කරලා තියෙනවා. ඔබ එකක්වත් අපිට තේරෙන්නේ අපි හිතලා තියෙන්නේ අනේ නෑ අපේ මනස නිතරම චපලයි නිතරම වැඩෙන සුළුයි නිතරම සැලෙන සුළුයි. ඉතින් ඒ නිසා අපිට කවදාකවත් rahat වෙන්න බෑ. rahatකම ගැන කියනකොටත් බයයි. ඉතින් ඒ නිසා අපි අපි විහිං සිතාන පහත් තත්ත්වකටපත් කරගෙන කියනවා. ඊට පස්සේ මේ පහත් තත්ත්වයම පු탁ජනකමක් කරගන්න කියනවා. ඒ නිසා පු탁ජනේ උගාක ලාවට හිනමානෙන් පෙළෙන සතෙක්. හැම වෙලාවෙම Taman ගැන අරකට తీරු කරන කෙනෙක් බුදුජානන් වහන්සේ බොහොම ඉහළ தත්ත්වයට යamak කරන්න හදනවා. අපි වගේ නෙවෙයි බුදුහාමතුරු මෙහිමයි අපි නෑනේ කියලා අපි ඊට මේ වෙනස ඇති කරගෙන හීනමාන ශක්තියක් ඇති කරන්න හදනවා. මොකද සර්වඥාන්සේ මොනම හේතුවක් නිසාවත් මිනිස්සු දෙන්නෙක් අතර වෙනසක් දකින්නේ නෑ. පු탁 යන උනත් රහත් උනත් දෙන්නගේම ප්‍රභවය අතින් බලන භවය අතින් බලන පහත් වෙන තියෙන ඉඩ කඩ අතින් බලනකොට දෙන්නම සමානයි. අපි බලන්නේ රහත් වෙච්ච එකන වෙනම ලෝකෙකින් ආපු දෙයක් කෙනෙක් විදියට පු탁ජනව ඉන්න අපි පව් කරන පව් රකින්න අමුදරුවන් රකින්න මේ පහත් නීච තත්ත්වයකටපත් කරගත්ත කතාවල් තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් මට හිතුණා අද ධර්ම දේශනාවේදී මේ භාවනා කරන මනුස්සයා කියලා කෙනෙක් රහත් වෙලක් නැහැ. හැබැයි පු탁ජනකම උස්මතු කරගන්න කෙනෙක් නෙමෙයි. පහ භාවනා කරන එක නයි ඊට වඩා අතරමැද ඉන්නවා. පු탁 යන තමයි නමත් අපිට යවක් කළ හැකි මේ ඉන්නට වැඩිය පොද තැනකට යන්න පුළුවන්. එච්චරයි භාවනා කරන එක නයි තියෙන්නේ. සේවනතු මේ යට අං ඇවිල්ලවත් බුදුරජාණන් ශ්‍රීදෙන පටන් අරගෙනවත් නෑ. පහත් වෙච්ච එකන මේ භාවනා කරන එකන සීලේ හැම වෙලාවෙම අදි සීලයක් කරන්න දෙන හැකියාව බල බල ඉන්නවා. ලද හැම වෙලාවෙම ඉන්න සීලය තව තවත් දියුණු කරනවා. විචක්‍රමණය වෙන්න දෙන්නේ නැතුව කාය වචන දෙක හික්ම ගන්න. ඒකම චිත්ත භාවනාවක් යම් ප්‍රමාණයකට හඳුන්වා දීලා තියෙනවනම් ඒ චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරන්න දෙවේලේ කල්පනා කරන යුතුයකම් ඉෂ්ට කරන ගමන් වගකීම් කටයුතු කරන ගමන් තමන්ගේ චරිතය රක ගන්න ගමන් ඒ චිත්ත භාවනා වැඩි කරන්න බෑ. ඒ වගේම තමන්ගේ උප්පත්ති ලැබිච්ච සාධි සම්පත්තිය මොක වුණත් ප්‍රඥා භාවනාවත් අධි ප්‍රඥාව පාඩපත් පාඩපත් කරන කටයුතු කරනවා. ඒ කටයුතු කරන නිසා කවදාකවත් මේ යෝගාවචරයා එන්නත් තමයි භාවනා යෝගියා සංതൃප්තිකර තත්ත්වයක නෙවෙයි ඉන්නේ. පු탁ජනේ සංතෘප්තිකර තත්ත්වක නෙවෙයි ඉන්නේ කාම ආශාවෙන් බෙලෙන. තව තව රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගන්ධ රස පහසට අතිකාල සේවාවල් කරගෙන ගන්ධනව අතහැරලා ගිහිල්ලා රටවල ගිහිල්ලා වගේ වුණත් අපි අම්බ කරන්න හදාන්නේ මේ කාමයේ වැට. එතකොටත් අතිචිත්තිකර තත්ත්වයක් තියෙනවා. ඒ කාමී පරිලාහයක් 10ක් විදිහට. යෝගාවචරකෙත් තියෙන අතිචිත්තිකර තත්ත්වය අතිත්ෝ කියලා ඒ මොකද මේ තියෙන සීලෙ මදි මම මේට වැඩි ඉහළ සීලයකට යන්න ඕනේ කියලා හැම වෙලාවෙම අධි සීලයකට යෑම සඳහා පොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මයිලඟ දැන් යම් ප්‍රමාණ චිත්ත භාවනාවක් තියෙනවා. ඒ චිත්ත භාවනා වැඩේට මදි. හැබැයි යන්න පුළුවන් බවට මේ පෙර ලකුණක් මේ. නැත්නම් මයිලඟ පින්න තියෙන බවට හොඳ පසුබිම වගේ සම චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරගන්න ඕනේ කියලා හැම වෙලාවෙම ඉදිරියක් බලනවා. ප්‍රඥා භාවනාවක් පාණ්ඩිත්‍යත් හැම වෙලාවෙම වැඩි කරන්න උත්සාහ කරනවා. අන්නේ වැඩි කරන්න උත්සාහ කරන යෝගාවචරයේගේ භාවනා පරියන්කයක් එහෙම නැත්නම් සක්මන කරගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ කියන නොසලෙන මනසක එමෙතම තාදී ගුණය උපේක්ෂාව ගැන හඳුන්වා දීම යෝගාවචරයට කෙරෙන්නේ බුදුචානන් වහන්සේගේ තියෙන භාවනා සතිපට්ඨාන ක්‍රමයේ හැටියට ඒ යෝගාවචරණ ඊටාම මධ්‍යස්ත උපේක්ෂා සහගත ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් වෙනවා. අරමුණක් දීලා කියනවා. හැකි හැම වෙලාවකම හිත මේ අරමුණේ තියාගෙන ඉන්න බලන්න. අපි ඒකට මූල කර්මස්ථානය කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් පොදුවේ බලනකොට ඉඳගෙන හිටියා සක්මන් කරගෙන හිටියා වෙන මොන කටයුතු කරන හිටියා තමන්ගේ ඉරියව්ව නැත්නම් තමන්ගේ කය තමයි එකම භාවනා අරමුණ අපිට තියෙන්නේ. ඉතින් ඒක හරිම ඒකාකාරී නිසා සර්වඥාසි ක්‍රමවේදයක් හදලා තිනවා ඉඳගෙන ඉන්න භාවනා ගත්තොත් පරියන්කේ කියලා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන එක තමයි ඔක්කොම අවධානය වෙන්නේ එතනින් තමයි. ඉතින් ඒකට හිත වැඩියෙන් බඳන්න ඒකට හිත වැඩියෙන් විචිත්‍රකරන්න සිද්ධි බහුල කරන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ සිද්ධ වෙන ආස්වාද ප්‍රසආසී හෝ පිම්බීම හැකිලින් වගේ ක්‍රියාකට හිත දාන දෙකම එකයි. ඉඳගෙන ඉඳියව ලොකු අරමුණ. ඒක ඇක්චුලි එකක් තමයි මේ ආස්වාද ප්‍රසවාස වෙනවා නැත්නම් පිම්බෙනවා හැකිනවා වගේ දෙයක්. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න කයම තමයි සක්මන් කරන්නේ. ඒතකොට ඉඳගෙන නෙවෙයි අපි ඉන්නේ. ඒතකොට ඇවිදිනවා. ඇවිදිනකොට මේ ඇවිදින ඉරියව්ව හොඳට ඕම ඇති නිවනවා. නමුත් ඒක භාවනා යෝගාවචරයට මේ තාක්ෂණික මනසක් තියෙන එකට ඒක මදි නිසා ඇවිදින මනසේට සක්මන් මනසට වම දකුණ දෙක අර විදින ඉරියව්ව ඇතුලේ තියෙන විස්තරයක් වශයෙන් පේනවා. ඒ වගේ අපි යනකොට එනකොට කනකොට බොනකොට කොයි තැනෙදි ඒ ඉරියව්ව දිහා බලන්න දන්නවනම් අපි නිවන් දැකලා කියලා හිතන්න. ඕනම වෙලාවක මොන කරදරයක් තිබුණත් ඒ තමයි තමන් ඉන්න ඉරියව්වට ඉක්මනට යන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒකෙන් ඉරියව්ව ගියාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් මේකට පොඩි ඉඟියක් දෙනවා. කාය සාත් කායගත සති සාත සහගතා කියලා. තමන්ගේ කායට හිත ගන්න පුළුවන්කමට කියනවා කායගත සතිය. කය අනුගිය සීය කියලා. ඒකට කාගිය ආසී කියලා අපි ඉහෙල භාෂාවෙන් කියනවා. ඒකට සතුටු වෙනවා. සාත ඒක මිහිරියාවක් කරගන්න. කොයි වෙලාවකද හරි තමන් ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් හැම චිත්තක්ෂණයක්ම වික්ලේශී චිත්තක්ෂණයක් නිර්මල චිත්තක්ෂණයක් ඒක ප්‍රීතියක් කරගන්න. තමයි මේ හම්බෙච්ච මනුස්සකය ඉන්න ඉරියව්වේ යත යතාවා කායෝ පණීති හොති තත තතණම් බජාන මොන මොන ආකාරයක කය පිහිట్లా තියෙන ඒ ඒ ආකාරය දන්නවනම් ඒක සත්‍ය වර්ණ චිත්තක්ෂණ ජීවිතේ වැඩිම පින්වෙන කුසල් වෙන චිත්තක්ෂණයක් ඒක කුයි කරදරයක් ආවත් උච්චර සතුටක් ආවත් ඉන්න ඉරියව්වට ඒක ගන්න පුළුවන් කියලා දන්නවනම් යෝගාවචරය. ගන්න පුළුවන් නම් එයාට මේ පෙර ආත්ම කරපු පින් තියෙනවා. අරගෙනලා සතුටු වෙනවනේ ඉතින් ඒක තමයි සාමාන්‍ය කරනවා සීක පුත්‍රි නැත්නම් ආර්යයන් වහන්සේනමක් වෙන්න ඕනේ තමන් ඉන්න ඉරියව්වට හිත අරගෙන ඒක සතුට කරගන්න නැත්නම් ඒක ලොකම පින කියලා තේරුම් ගන්න ඉතින් මේ කය ගන්න කයට හිත ගන්නවා කියන එකට මේක හිරේ විරුද්ධක් නැහැ මේ ඉන්න කට්ටිය බුදුආමරණ විරුද්ධ නාටදාන කට්ටිය නෙවෙයි අන්න බැරි කෙනෙකුත් මෙතන නෑ නමුත් කිසිම කෙනෙක් පිළිගන්න ලෑස්ති නැහැ මේ තමන් ඉන්න ඉරියව්වට හිත ගැනීම තමයි ලෝකයේ ලොකම පින්කම කියන්නේ ඒ නිසා අපේ අනුන්ගේ කයවල් ගැන හිතන. අතන මෙතන ගැන හිතනවා. ඊයේ හෙට ගැන හිතනවා. ඒ ඔක්කොම කොච්චර වුණත් ඒක ඉතින් අර ජම්ම ගතියට, සංකාර ගතියට කියන දේ කොයි වෙලාවක හරි හිතන ගමන් Tamanට තේරෙනවා නම්, Tamanගේ හිත දන්නවා නම් එතන අපාය, එතන සංසාරේ නිවන කියලා කියන්නේ මේ හිතන ගමන් ඊගා චිත්තක්ෂණය කමන්නේ මගේ කයට හිත ගන්න පුළුවන්. මම ගන්නවා. ඒක තමයි මම මේ ශාසන කරන ලොකුම පිළිතුර. මට කරගන්න ලොකු බින කියලා ඉතියවට ඒක ගන්න දන්න කම ඒක අගේ කරන කම ඒකේ මිහිරියාව සාත ලක්ෂණේ තේරුම් ගත්තා නම් ඒක අපෙන් අයින් කරන්න පුළුවන් කිසිම දෙවියෙක් ප්‍රඥින් පාපයක් අකුසලයක් නැහැ ඒක අපිට උපත්ති හම්බෙච්ච උපත්ති ජන්මදායාව කිසිම කෙනෙක් කවදාකවත් ඒක කරන්නේ කෙරුවත් ඒක වටනකම දන්නේ ඉතින් අපි හැමදාම විදෝ විදවන්නේ මොකටද මේ ඕනෙම වෙලාවක ගන්න පුළුවන් තමයි මෙතන ඉන්නවා කියන එකට ඒක පිනක් බව අපි දන්නේ. <clears throat> අපිට පිනක් කරනකොට බෙර ගහන්න අනුකූරු කට්ටු කරන්න. පහම්පත් සුරා කෑ ගහන්න. ඉතින් ඒව නැති නිසා කවුරුත් හිතන්නේ මේ ශරීරයට, කයට, වර්තමානයට, කායගත සතියට හිත ගැනීම ලොකුම පින්කමක් කියලා. ඒ නිසා පුළුවන් වුණත් ඒ පුළුවන් දේ පිළිබඳ මිහිරියාවක් සාත ලක්ෂණයක් මේක මේ බුදුහාමරගේ ගෝලයක් වශයෙන් අපිට හම්බෙච්ච ලොකු පදක්කම. ඒක අගය කරන්න දන්නවනම් ඒ කිනාගේ ඒ මිහිරියාව ඉරියවට යන යන වෙලාවේ තියෙන මිහිරියාව මොන්නම දෙකින්වත් මකන්න බෑ. ඉතින් අපි මේක අපි මේකට උත්සාහ කරනවා කියලා හිතමු. අඩු ගානේ භාවනාවලින් ලොකුම භාවනාව තමයි වර්තමානයේ Taman ඉන්න කායට හිත දාන. එහෙම නැත්නම් මේ කායගත සතිය කියලා. ඉතින් ඒක උනක් කියලා දෙන්න අද පැය ගණන් බණ කියන්න එපා. මොකද භාවනා කර්මස්ථාන ගොඩාක් තියෙනවා. ඒ තියෙන එකෙන් ශ්‍රේෂ්ඨ මේක සතිපට්ඨානයයි කායට ඉදීමයි කියලා කිව්වට මුක දෙනෙක් ඒක පිළිගන්න කැමති නෑ මොකද මානවය ස්වභාවයෙන් තමන්ගේ කායට වෛර කරන සතෙක්. කිසිම කෙනෙක් දන්නේ මේ මට මේ හම්බෙලා තියෙන්නේ මනුස්ස කයක් ක්ෂණ සම්පත්තියක් පෙරකල පිනකට කියලා. ඉතින් මේ හිතාගෙන ඉන්නවා අනේ මට ගෑනු කයක් හම්බුනා නම් හොඳයි. ගෑනු හිත අයින මට පිරිමි කයක් හම්බුනා නම් හොඳයි. මිටි එක හිත අයින මට උස කයක් හම්බුනා නම් හොඳයි. උස එක හිත අයින මිටි කයක් හම්බුනා නම් හොඳයි. කළු හංගක් හම්බෙච්ච එක හිතන සුදු හංගක් හම්බුනා නම් හොඳයි. සුදු හංගක් හම්බෙච්ච එක හිතන කළු හංගක් හම්බුනා හොඳයි කියලා ඉතින් හැම වෙලාවෙම අපි මේ සියලු ඥානයන් අපට ලැබිලා තියෙන්නේ අපේ කයට වෛර කිරීමට ලැබිච්ච දඬුවමක් විදිහට. මේ වර්තමාන මොහොතේ ඊට පාත්‍ර මියන මොනම ඥානයක්වත් ඕන. මොනම ශිල්පයක්වත් ඕනේ සැකතියි ඒක. ඒක නැති නිසායි අපි එක එක ශිල්ප හොයන්නේ. ශිල්ප ආයතන වලට ගිහිල්ලා ශිල්ප හදාarලා මේ කටයුතු ඔක්කොම කරන්නේ මේ වර්තමාන හිත තැබීමේ සාත ලක්ෂණේ දන්නේ. දන්නේ නේද පිළිගන්න කැමති. ඒක නිසා සංසාර පුරාට අපි කලේ මේ කයට වෛර කරගත්තා මේ තැන මෙතන. මේ චිත්තක්ෂණයට වෛර කරා මට වයි. එනිසා මම දැන් මෙතන කියන එක තමයි එපාම කරමු චිත්තක්ෂණය. ඉතින් බුදුයාණන් හිතන ඒකමයි භාවනා කරනකොට කරන්නේ. ඉතින් යෝගාවචරය කියන්නේ ඒකට උත්සාහ ගන්න උත්සාහ කරන පුද්ගලයා. මේකට කවුරුත් උත්සාහ කරන්නේ නැතර තරහ වෙන්න එපා. මොකද ඒගොල්ලෝගේ ස්වභාවය තියෙන්නේ Tamanට වෛර කරනවා. ඒ ප්‍රාන්තවනට ඒ තරමට ඒගොල්ලෝ අතීතය හොයනවා අනාගතය හොයනවා අරයමියා ගැන හොයනවා අතන මෙතන ගැන හොයනවා. ඒකට තේරෙන්නේ මේ මට මේ වර්තමාන මොහොතට බහිර කරන නිසායි අතන මෙතන හොයන්නේ කියලා. එහෙනම් අතන මෙතන ගැන හොයන එක භූගෝලයේ ඉතිහාසයේ භෞතික විද්‍යාව රසායනික විද්‍යාව අංගණන් දාගෙන ඩිග්‍රී දීගෙන ඒක කරනවා. හැබැයි යට තියෙන්නේ Tamanට වෛර කරනවා. මේ කවුරු හරි අපි හිතමු මේකෙන් බදින හෝ නොදැන බුදුන්නේ මේ කියලා තියෙන්නේ කියලා අපි වර්තමාන හිත තියන්න හදන කියලා හිත තියන්න ගිය ගමන් මොකද වෙන්නේ? අර අතීත වරුද්දට කෙලෙස් Javaට එතන උපනිශ්‍රේ වැඩියෙන් අසුර කරගත්ත නිසා හිත අතීත දුනා නාගතේ දුනා අර යම ගැන හිතනවා අතර මෙතන ගැන හිතනවා ඒ ගැන ඉතර විස්තර කරන්න ඕනේ ඒක දන්නේ නැති කෙනෙක් මේ ස්වභාවේ නැහැ ඒ යනකොටම හිත සැලෙනවානේ මට ඕන කරලා තියෙන්නේ මම දැන් මෙතන කියන්නේ ඕම් මගේ හිත අතීතයට ගියා. ඕම් මගේ හිත අනාගතයට ගියා. ඕම් අතර මෙතෙන්ද ගියා. අර යම ගැන හිතුවයි කියලා ආධුනික යෝගාවචරයට තියෙන්නේ දුවන අශ්වයෙකුට අලකෝල් ගිරියක් කියන්න හදනවා වගේ තියලා ඉවර වෙන්න ඉස්සලා වැටෙන හිතක්. ඒ වැටෙන හැම වෙලාවෙම සැලෙනවා. ඒ සැලෙන බව තමයි පෘථග්ජනයාගේ ධම්මගත. භාවනාව නිසයි දැන් සැලෙන්නේ. මේ සල්ලි වන්න කියලා ඔක්කත් ලාභ සත්කාර වලට නෙවෙයි. මේ භාවනාවේ දිනව බොහොම සරල අභ්‍යාසයක්. මධ්‍යස්ථ ආරමුණක්, උපේක්ෂාසගත ආරමුණක්, ප්‍රත්‍යක්ෂණික ලයිත්‍ය ආරමුණක් මේක හැකි තරම් තියන්නේ. ඉතින් යෝගාවචරය කරන්නේ තියන්න බැරි චිත්තක්ෂණ පිළිබඳ තැවීම. ගිහි ලෝකෙට වැඩිය නැත්නම් චිත්තක්ෂණ ලෝකෙට වැඩිය භාවනා ලෝකේ හරියට පශ්චාත්තාවයක් කරගන්න. කලාතුරකින් කෙනෙක් තමයි හිතන්නේ මෙහෙම උත්සාහ කරපු නිසා මට එක චිත්තක්ෂණයක් වර්තමාන තියන්න පුළුවන්. ඒක ඇති මට සතුටින්ට මට දැන් ඊයේ එක චිත්තක්ෂණ දැන් චිත්තක්ෂණ දෙකක් පුළුවන්. මට හුස්ම රැලි දෙකක් පුළුවන්. මට පීවරක් දෙකක් පුළුවන් කියලා ඒ හැකි පුළුවන් අත්දකපු හරි දෙයට සතුට වෙන මනසක් භාවනා ලෝක ඇත්තෙම හැම වෙලාවෙම වැරදිච්ච දේවල් ගැන හිතීතා සැලෙන එක තමයි අපට අසුද්ධ කරන ඕන වෙලාව කියලා කියවන්න 100ක් ලීලා තියෙනවා ඔක්කොගම තියෙන්නේ වැරදිලා රණ්ඩු කරන එක තමයි. තරම් ඒ තරම්ම අපි රණ්ඩුවට කැමති. වැරද්දට කැමති. කර දෙනවට කැමති. බුදු දානන්තේ කියන්නේ ඒක නෙවෙයි බුදුන් කියන කොහොමඩක්වත් බෑ ඕක. ඒ බැරිකම තියෙද්දි වර්තමානට ගත්ත චිත්තක්ෂණේ අලංකාරය ගැන කියපන්. ගත්ත චිත්තක්ෂණේ මොකද උනේ කියලා කියන්නේ. කියන එක විතරක් රචනය සම්පූර්ණ කරන්න බැරිව ගැන කතා කරන්න පටන් අරගත්තොත් ඒක මාරපාක්ෂිකයි. ඒක කෙලස්. ඒ නිසා මට ඉස්සර මේක දන්නේ නැහෙනේ. මම දැනගත්තෙන් මොන් පණ යනවා. මේකට සත්‍ය කියලා නමකුත් දාගත්තා. අප්‍රමාදී කියලා නමකුත් දාගත්තා. දාගෙන අද මට එකක් පුළුවන්. ඒක චිත්තක්ෂණයක් වුණා නම් ඉඳගෙන ඉන්නවා කියලා දාගන්න. හිත දෙකක් කරගන්න මම මොකද කරන්නේ? තුනක් කරගන්න මම මොකද කරන්නේ කියලා බැලුවොත් ඒ ක්‍රමසහ විදි අතින් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ කියන එක දැන් විද්‍යාවත් ඔප්පු කරලා කියනවා. කරන්න ඕනේ මේකනම් ඒ ක්‍රමයේ සඳහා අවශ්‍ය ක්‍රමසහ විදි අතින් පඬිතියය මොඩයය කියලා දෙන්නෙත් නැහැ. බාලයය තරුණයය කියලා දෙන්නෙකුත් නැහැ. පුදුමිනියයි කලමිනියයි උගමිනියයි කොටමිනියයි වෙනදකුත් නැහැ. පැවිදි උපවිදි වෙනකකුත් නැහැ. හැබැයි මේකයි කල යුත්තේ කියන එක හිතක කවාගත්ත පිළිස මේ දාස්කනම් බණ ඇහුවට කාටද ඒක වැටහෙන්නේ කියන එක හරිම අහඹයක්. මේ භාවනා කරන්නේ මේ තමන්ගේ කයට කායගත සතියට ඔය ඔච්චර කරබල අල්ලපන ලස්සි චිත්තක්ෂණ කීයක් ගන්නවා. මේ ගන්න ප්‍රදේශයේ වැඩි කරන එක විතරයි. ඔය සිල්ලර ගන්නේයි, දන් දෙන්නේයි, භාවනා මධ්‍යස්ථාන හදන්නේයි, භාවනා මධ්‍යස්ථානට යන්නේයි. මනහන්නේ සේරම කරන්නේ ඒකෙන් පින් හිතන හැදෙන නිසා නෙවෙයි. මේ කයේ හිත බීම තරම එකකින්වත් පින් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ධෛර්ය කරන්නයි. ඒකට උඩගෙඩියක් දෙන්නයි. අත්උදව් කරන්නයි. ඒ නිසා ඔක්කොම කෙරුවත් හරි Tamanට ඉඳගෙන ඉන්නකොට එක චිත්තක්ෂණයක් හරි මේ දුවන ආශ්‍රේකුට ඇල්කොහොල් ගෙඩියක් තිබ්බා. අටසු පිටක් උඩ ඔළුද ඇටයක් තිබ්බා. කෙලින් කරපු ඉදිකටයක් ඉදිකටක් උඩ අබෑටයක් බැලන්ස් කරා වගේ කොයි චිත්තක්ෂණෙද හිටියේ කියලා බැලුවොත් අන්න මේ චිත්තක්ෂණයේ මේ කියන රහත් ගුණේ තියෙනවා. ආදී ගුණේ තියෙනවා. හැබැයි ඒකේ පොඩි අවාසියකට හිටලා තියෙනවා. එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට ඒ චිත්තක්ෂණය තුළ සාදී ආදී ගුණේ තියෙනවා කියලා දැනගන්න ඒ චිත්තක්ෂණයමයි. චිත්තක්ෂණ තුන හතරක් එක දිගට සතිය ගිහිල්ලා හොඳට සුතමේ ඥානය ඇති කෙනාට තීරණ කරගන්න පුළුවන්. ඉතින් වර්තමාන මොහොත එක දිගට පවත්වපු වර්තමාන මොහොත දැන් Java කැවිච්ච වර්තමාන මොහොත කියලා මේක කියනවා. ඒක නැත්තම් මේ එක චිත්තක්ෂණයක වර්තමාන මොහොතද කියන සති මාත්‍රාව කියලා. මේ සති මාත්‍රාව මදි ඒකේ ಗುಣ තේරුම් ගන්න. ඒක දිගට යනකොට සති ධාරාවේදී තේරෙනවා. වර්තමාන මොහොතේ නැත්තම් මේ ඉන්න ඉරියව්වේ හිත පවතින වේලාවක ඉන්න ඉරියව්ව පිළිබඳ ආඩම්බරයක් කෙනෙකුට එන්නේ නැහැ ලැජ්ජාවක් එන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ අරමුණක් කියන සුප්‍රත්‍යස්ත අරමුණක්. අපි ආස්වාද ප්‍රසවාසය ගත්තත් ආස්වාද ප්‍රසවාසයේ උගාවක් ඇසුරු කරයි කියන ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ. අනගාට වෙන්න දෙයක්වත් නැහැ. එයන්ද අවිදම පියවර 7-8ක් මට පුළුවන් වුණා හිත කඩා ගන්න තියන්න කියලා. කිසිම හේතුවක් නැහැ අපිට ඒකේ කාමයක් ආසාවක් පහළ වෙන්න. කිසිම හේතුවක් නැහැ ද්වේෂයක් පහළ වෙන්න. ඉතින් මේකම ඒ වර්තමාන අරමුණේ හිත පවත්නකොට ඒකේ මේ කෙලෙසෙන කුප්පණ ගති නැතිකමම යෝගාචරයට පේන්නේ කම්මැලිකමක්, ඒකාකාරීකම, නීරස ගතියක්, නිදිමත ගතියක්, පාළු ගතියක්. ඉතින් මේ පාළු ගතිය අර විචිත්‍රත්වයට කැමති කරන හිතට මඩන්නේ නිකයි ඇඟිල්ලට යනවා වගේ, ඇහැට ඇනින් ඇඟිලි ගන්නවා වගේ මේ පාළු ගතිය නිසා අපි නැගිටලා යනවා. පාළු ගතිය දැනනවා කියන්නේ භාවනා වැඩ. භාවනා වැඩ කරන නිසා මූල කර්මත්තානේ ඉතින් තියෙන්නේ තියෙන්නේ මේ නොසැලෙන ගතිය නිසා සිද්ධි බහුල ගතිය නිසා යෝගාවචරයට අර තම කීකරු වෙච්ච නැති හිත නන්නතර අරමුණට යන්න කැමැත්තක් තියෙනවා. නන්නතර අරමුණට ගිය ගමන් මේ එකලස කැඩේ. මේ පාළුගතිය නැති වෙනවා. ඉතින් යෝගාවචරය තාම යොසිල්ලේ නැවත නැවතත් අපි හිතමු පහළ වුණා, තීකාකාර වුණා, දීරස වුණා, දිදිමත වුණා, සිද්ධි බහුල නැතුණා, විශ්වාස නැති ගතිය පහළ වුණා, අනිශ්චිත ගතිය ආවත් මම මේකෙම හිත යන පටන් අරගත්තා. කාලයක් යනකොට තියෙනවා මම රහත් නන්නේ. නමුත් චිත්තක්ෂණ කීපයකට රහත් හිත අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ ගත්ත අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒකේ ලකුණ තමයි මේ හිතියට ලැබෙන අත්දැකීමට ආශාවක් ඇති වෙන්නේ. ලැබෙන අත්දැකීමට ද්වේෂයක් ඇති වෙන්නේ. ඒකෙන්ම පේනවා ඒක සාමාන්‍ය හිත කියවන්නේ කම්මැලිකම විදියට. නීරසකම විදියට, ඒකාකාරීකම විදියට, පාළු ගතියට. නමුත් ඒකෙන්ම පේනවා හිත අර සැලෙන ගතියෙන් දැන් තලතුණා ගතියකට එන්න පටන් ගන්නවා. මේක තව ඩිංගිත්තක් ඉස්සරහට ගියාට පේනවා මේ කොච්චර සාධාරණව සුතුමේ ඥාණයෙන් අඳුරලා දුන්නත් ඉතී තියෙන ජම්ම ගතියට කෙලස් ගතිය නිසා අතිචතනාරදල් පයි. අනිනකොට පිට ගියාම නිසා මේ පිරිසිදු තැනක ඉඳලා නැත්නම් අරමුණේ ඉඳලා නැත්නම් සතියේ ඉඳලා පිට තැනකට ගියයි කියලා මේ පශ්චාත්තාප වීම නිසා ඒ යෝගාවචරයට හිත ආපහු ආවත් අරමුණට අර පශ්චාත්තාපේ නපුර පශ්චාත්තාපේ අමීරියාව නිසා අන්තිමට ඉතුරු වෙන්නේ භාවනා ඇඹුල් රසයක් විතරයි. ඉතින් කවදා හරි මේ ලකුණ්ඩකපති ආමරණ බුදුහාමුදුරු කියපු බණපදය අහලා කාට හරි තේරෙනවා නම් අපිට යම් වෙලාවක පුළුවන් ඇත්තටම ආනපාන හිත තියන්න. ඉන්නේ කියවි තියන්න. ඒකට හිත පිට ගියයි කියලා කනගාටු නොවෙන්නයි මේ බුදුහාමුදුරෝ මේ බණ කියන්නේ. කනගාට වීමෙන් ලැබෙන කිසිම ලාභයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම නිවන ධර්මයක් වෙනවා. කනගාටු නොවි ඒක නොසලීුණේ කියලා තේරුම් ගන්න පුළුවන්. පිට පිට ගියාට වෘද්ධට අපේ හිත කනගාටු වෙනවා. ඒක මාර භාෂික දෙයක්. ඒක කෙලෙසයක්. මේ කියන බණෙන් තේරුම් ගන්න තියෙන්නේ පිට පිට ගිය මගේ උමනාට නෙවෙයිනේ. ඒක අහම්බෙට වෙච්ච එකක් නේ. ඒකට කනගාටු වෙනකම සචේතනිකව කරන එකක් නේ. ඒක කර්ම රැස් වෙනවනේ. ඒ නිසා හිත පිට ගිය නම් ඵලයක් පළච්චාවයි. හිත ආපහු ආවට පස්සෙවත් දැන් පිට ගිය වෙලාව පිට ගිය බව දැනගත්තා වුණත් පශ්චාත්තාප නොවීමට නොසැලීම කියලා ගත්තා. తాදී ගුණය කියලා ගත්තොත් උපේක්ෂාව කියලා ගත්තොත් නොසැලෙන මනස කියලා ගත්තොත් ඒ යෝගාවචරයට මේ භාවනාව හරියට විතරක් නෙවෙයි විපස්සනාව හරියයි කියලා ලකුණු දෙන්න පුළුවන්. එතන තමයි විපස්සනාව මුල් බැහැ ගන්න තැන. විපස්සනාව කියලා කියන්නේ වැරදි නොවන එක නෙවෙයි. විච්ච වැරද්දේදී නිවැරදි තැන මොකද්ද කියලා දාන්න. යා නිවැරදි තැන හිත ගන්න උත්සාහ කරනවා මිසක් පශ්චාත්තාපේ මගේ කරගන්න. පශ්චාත්තාපේ නේනවත් නෙවෙයි. ආපු පශ්චාත්තාපේ මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි කියලා පැත්තක දාලා ආපහු හිත නැවත අරමුණේ ඉදියව කොච්චර වෙලා තියන්න ඕනද කියලා බැලුවොත් ඒ කෙනාට තියෙනවා මේක ඉතිහාස භූගෝල පන්ති පාඩම් වල කද්දාවත් උගන්වන්නේ. අපේ අමල තාත්තා කොහොමඩක්වත් දැනගන්නේ නැහැ. අපේ ගුරුවරු කවුරක්වත් දන්නේ නැහැ. බුදුරජාණන්ච විතරයි මේක කියලා කියලා තියෙන්නේ. ඒ බුදුබණ කියලා මේ කියන බණවල මේවා කියවෙන්නේ නැහැ. ඉව නෙවෙයි කියවෙන්නේ වෙන මොනවා. ඉතින් ඒක නිසා අපිට හරියට ටිකක් කළා භාවනා කළා සත්‍ය කියන කඳුරගෙන ඕක අපේ ජීවිත බුද්ධියට හම්බ වෙන්නේ නැහැ. ඕක කැඩෙනවා. ඒට මෙට දුවන අතීතනාගත දුවන ජීවන එකට කනගාටු වෙන්න එපා නැවත ගන්න ඕනේ තැන දන්නවනම් අපිට අපි තු ඉබේ එනවනම් ආවට පස්සේ පස්චාරකට නොසලී සිටීම ජීවරද්දට නොසලී සිටීම පුංචි තාදි ගුණයක් නෙමෙයි ඒ මොකද මේ ආධුනික යෝගාවචරයට ඒක විශාල ආයුධයක් වෙනවා විශාල ශිල්පයක් බවට පත් වෙනවා. ඉදාට තමයි යෝගාවචර තමන් ගැන විශ්වාසය ඇති කරන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ ශබ්ද නැති තැනකින් කිව්වොත් භාවනාව හරියයි. ඉතිවිලි නැති වෙලාවක භාවනාව හරියයි. වේදනාවක් නැති වෙලාවක භාවනාව හරියයි කියලා මේ ශබ්ද වේදනා ඇතිලොට වෛර කර කර ඉන්නේ. නමුත් යම් වෙලාවක ගන්න ශබ්ද වේදනා ඇතිලො හිත පිට යනවා. ඒක බුදුහාමුදුරන්ටත් ඒක ලකුණ්ඩක බද්ධි ආමුරණට සිද්ධ වෙනවා. නමුත් ඒකෙන පශ්චාත්තාප වෙනවා වෙනුවට හිත දැන් ගන්න ඕන තැන දාන්න. අරගත්තට පස්සේ අර වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය ගත්ත හිත වැඩි වේලාවක් අරමුණේ පවත්වන්න උත්සාහ කරන එක පරෝපදේශ රහිතව කවුරුත් කියලා දෙන්නේ නැතුව තමන්ම කර පුරුද්දෙන්ම එන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයේ හිත රබර් බෝලයක් වගේ කවුරු හරි අල්ලලා ඔබාගෙන හිටියත් අත්‍යarpු ගම පුද්ගල උඩේ ආයේක මේක ස්වභාවයෙන්ම උඩේ කවුරු හරි අල්ලගෙන ඉන්නක වෙන්න පුළුවන් ඒ කියන්නේ කනගාටු වෙන්න එපා ඒ මිනිස්සුගේ හැටි නැත්නම් ලෝකයාගේ ඇටි මේ වගේ දේක් ඔබලා අල්ලන ඉන්න එක තමයි. නමුත් අතහැරපු ගමන් උඩ එනවා කියන ගතිය මගේ ගුණයක්වත් අල්ලපු නෑ ගුණයක්වත් නෙවෙයි. ඒක චිත්ත නියාමයක්. ඒක නිසා කරබල වැලක හිතක, වර්ධිච්ච හිතක, සතිය නැති හිතක, අප්‍රමාදයේ නැති වෙච්ච හිතක ඒ තියෙන ගතිය නෙවෙයි කනගාටුවට ගන්න තියෙන්නේ. ඒ තියේදී ඕනම කෙලෙසිච්ච හිතක් මගේ ඉන්න ඉරියව්වට ගන්න පුළුවන් ගතිය වළක්වන්න කාටවත් බෑ. මට කරන්න තියෙන ආපෝ විද්‍යාවට අරගෙන ඊට පස්සේ හිත නැවුම් කරගෙන තව චිත්තක්ෂණ දෙකක් මේ පාත්තන්ට අර වැරදිච්ච එක වෙනඳ පශ්චාත්තාප නොවීමේ ගුණය ඇති කරගත්තොත් තාම rahat වෙලා නැහැ. හැබැයි හින හිතා ගන්න පුළුවන් මේ වැරදි නොවන එක නෙවෙයි rahat ගතිය කියලා කියන්නේ වැරදි හිතාමතා අචේතනිකව සසංකාරිකව කරන ටික විතරයි කර්ම රැස් වෙන්නේ කියලා රහතන් සිතා. එයාගේ කාගවත් දෙයකට අසංස්කාරික විදින කිසි දෙයකට හිතරක් කරගත්තේ නැතුවට රහතන් වහන්සේගේ සදාචාරයට මොකුත් වෙන්නේ නැහැ. කීලට මොකක්වත් වෙන්නේ නැහැ. වෘතඥය ඒක දන්නේ. වෘතඥය අනුන් කරා, තමන් කරා, හිතලා කරා නැති වුණත් පශ්චාත්තාප වීම සීලය කියලා හිතාගත්තට පස්සේ ඒ මිනිස්යා භාවනා නොකරන කෙනෙකුට වැඩිය තැවෙන කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් ඒකට ඇත්තටම බේත්. භාවනා කරන කෙනා හරියට මේ සදාචාරය එහෙම නැත්නම් ආචාර ධර්ම පටලවාගත් එකට කියනවා සීලබ්බත පරාමාස. මේ සීලය පරාමාස කරනවා. සීල කියන එක දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක නිසා නොකරන වැඩි වලට පශ්චාත්තාප වෙවි වෙනකට වැඩි heart attack එන්න පටන් ගන්නවා. වෙනකට වැඩි හිත කරදර ගන්නවා. ඉතින් ඒක ඇත්තටම මේ බණකින් නැතර කරන්නත් බෑ. කියලා දුන්නාට තේරුම් ගන්න ලෑස්තියකුත් නැහැ. අංගෝදෙනෙක් හිතනවා එහෙම වැරද්දට පශ්චාත්තාප වීම සීලයක් සදාචාර ගතියක්. එහෙම නැත්නම් ඒක අපි වින් අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් කාලයක් කරන යනකොට දිගින් දිගට යනකොට බණකුත් ඇහිලා බණ කමඨාන සුද්ධ වෙලා. ආ තේරුම් ගත්තොත් මේ පව් සිද්ධ වෙන්නේ කර්ම රැස් වෙන්නේ චේතනාපූර්ව කරන වැඩවලට විතරයි. අපි මේ අචේතනිකව සිදුවෙන සියලු දේට මෙතෙක් කල් කොච්චර හිත කරදර අරගෙන තියෙනවා. අනුන්ගේ වැරදි වලට, නොහිතා කරන දේවල් වලට. ඉතින් මේ මොකද්ද හේතුව සතිය නෙමෙයි. කරනකොට මේක හිතාමතා කරපදයක්ද සිද්ධ වුණාද කියන එක සතිය නෙමෙයි. අපි හිතමු අපි භාවනා කරනකොට ඒ සති කුරුල්ලෙක් කෑ ගහනවා. ඒකට සද්දෙට හිත ගියයි කියලා. කුරුල්ලු සද්ද හැම වෙලාවෙම තියෙනවා. භාවනාවක් හැම වෙලාවෙම තියෙනවා. විලාවක හිත භාවනා කරන විලා කුරුල්ලු සද්දෙට. අපි කුරුල්ලු සද්දෙට යෑම හිතාමතා කරපු දෙයක්ද නැත්නම් මේ කෙලෙස් බැහැියක් නිසා වෙච්ච දෙයක්ද කියලා බැලුවොත් යෝගාවචරය අනුකම්පාව කරන්නේ හිතාමතා වුණත් හිතා නොහිතා නොමත කරා බුදුහාමුදුරෝ දන්නවා මේක අකුසලයක් වෙන්නේ හිතාමතා ගියොත් විතරයි ඒ නිසා එයාට කියන්න පුළුවන් මේ කුකුසත්ේ නිතරම තියෙනවා භාවනාවක් කරගෙන නිසා හිත පිට ගියා මොකද යාගේ කර්ම රැස්ෙන්න හේතුවක් නැහැ හරිම රැස් වෙන්නේ අනේ මගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාපුණු කිතන. ඒක චේතනාපූර්වක සිද්ධ වෙනවා. පිච්ච වැරද්දට තමන් දාගන්න මේ චේතනාව නිසා චේතනා රස කරන්න පුළුවන්. ඒක ලේසි වැඩක් නෙවෙයි. මේක නිකන් බොහොම සූක්ෂමව තේරුම් ගන්න කාරණාවක්. මේක තේරුම් ගන්න පුළුවන් නම් තේරෙයි අපේ සංසාරේ අපි පවුලේ අය නිසා. ඒ නැත්තම් නොහිත කරපු වැරදි නිසා අපි විඳවලා තියෙන ප්‍රමාණයක් තීදි පණ රැකලා තිබුණා පුදුමයි. මිනිස්සෙක් පණ රැකගෙන ඉනවා පුදුමයි. ජයගෙ දෙන්න වටිනවා මේ පුතඥයට සාතන් වහන්සේලා තමයි වඳින්නේ දියුගේම පූජා කරන හැබැයි වඳින්න වටින්නේ පුතඥය. ලෝකේ තියෙන කරදර ඔක්කොම තොලුවේ දාගෙන ඒව ඔක්කොටම තැවි තැවි. තව මේ මාධ්‍යයට බුද්ධ ආගමත් කරනවා භාවනාත් කරනවා අම්මපා වඳින්න වටිනවා. ගන්ධබා බිස්නස් සේරම ඔළුවේ දාගන්න. නගර සභා බිස්නස් උත් දාගන්න. ඒකල කරපු ඩයි හිතපු ඩයි හිතිච්චටයි සියරම ඔළුවේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියන චහනන්ද කිම්මේ බුදු පංචස්කන්ධය අනිච්ච දුක්ඛ නැත්තම් කේසා ලෝමාන අකාදාන්තා නුදෝ කිංකික තමයි භාවනාව. අවු කියලා හිතෙනවා. අවු කියලා හිතනවා මේ බුදු දානසේ දෙන්න හදන පණිවිඩේ ලෙල්ල ඇරලා කේල් ගෙඩිය ගන්න නැතුව ලෙල්ල පිටිම කනවා. මොන කරන්නේ? ඒක කේල් කනවා කියලා තමයි කියන්නේ. ඒකට කියන්නේ මී අර කේල් කනවා. මී අර කනකොට උපොත් ඇරලා කන්න දන්නේ බුදු දානසේගේ ධර්මයේ කියන්නේ උන්වහන්සේගේ තියෙන විචක්ෂණ බුද්ධිය කියන්නේ පොත් ඇරලා කාපා. පොත් ඇරෙන්න gediye ඉදෙන්නේ. අමුයෙන් අරෙන්න බෑ. අරුණට පස්සෙත් පොත් පිටින් කාලා දත්තත් ඒ කිදි ගියයි කියලා. බුදුහාමරණ දොස් කියලා වැඩක් නැහැ. කීල් ගහට දොස් කියලා වැඩක් නැහැ. ඒ ටික ආරින්ද දන්නේ නැත්තේ මොකද? මේ අපේ මුළු ශාසනයෙම ඉදිරියට තියෙන්නේ මේ හිත් කරදර නොගැනීම තමයි එකම කලාව බුදුහාම. හිත් කරදර ගොඩක් ගන්න එක කරනාට පුතජනේ. විකර්දන නොගෙන ඊගා චිත්තක්ෂණයට විකසිතව මොහොන දෙන බොහෝමත්ම සතුටු සිතින් මොහොන දෙන එකට ආර්යනාංශය කියනවා. රහත් වෙනකොට ඒක යාට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගතියක් එනවා. එයා ඒක න්‍යායට හොඳටම බැස ගන්නවා. ඒක නිසා අපි දැනට භාවනා කරනකොට අපේ තියෙන නොසලෙන ගතිය තේරෙන්නේ අපේ තියෙන තාදී ගුණයක් දේශමාත්‍යක් හරි තියෙනවා තේරෙන්නේ පිට පිට ගිය වෙලාවක අපි හැසිරෙන ස්වරූපයෙන් බලන්න පුළුවන්. ඒක නැවත කලබලයේ ඉන්න වෙලාවේදී ക്ഷേමයේ කොතනද? හිත ගන්න ඕන තැන කොතනද කියලා කායින දුපදේශ වොන්න එයා අනාතයි අසන්න. මගේ හිත ගන්න ඕන මෙතෙන්දයි කියලා නිසක භාවයක් තියෙනවනේ. මේ මනසාර කොහෙ ගියාද? දී උනත් හැන්දෑ උනත් භාවනා එකයි. භාවනා මධ්‍යස්ථානයේ ගෙදර ඉරියත් භාවනා එකයි. කොයි ඉරියාවිකත් භාවනා එකයි. ඉතින් ඒ කියන කෙනා දන්නවා මේ මනුස්ස කයක් මට හම්බෙලා තියෙන්නේ කොහේ හිත නන්නත් අරුණත් කයට ඉදියවට හිත ගන්න එකයි මම කරන්න ඕන කියන එක දන්නවනම් ඒ මනුස්සයා ගුරුවරයාගෙන් ස්වායක්ත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යම් මේකෙන් හිත ගන්නවත් වගේ මේ ඉබේම එන මට්ටමට ආවනම් එයාට කියන්න පුළුවන් මේක අනිවාර්ය මිශ්‍ර භාවනා කරපු ප්‍රතිඵලයක් මිස දාන් දීපේකේ ප්‍රතිඵලයක් නෙමෙයි. බණහපේකේ ප්‍රතිඵලයක් නෙමෙයි. වින කුසලතායක ප්‍රතිඵලයක් නෙමෙයි භාවනා කරලම ගත්තේ. ආපහු හිත ගත්ත ගමන් පශ්චාත්තාප නොවීමයි කල යුත්තේ කියනවා නම් එදා ඉඳලා මේ මනස සතුටින් ජීවත් වෙන මිනිසෙක් බාටපත් වෙනවා. ඒ බෞද්ධය ගන්න කැමති. බෞද්ධ හරිය කැමති මේ බුද්ධ ආගම ගැන හිතලා හෝ රජක ජාති ආගම ගැන හිතලා හෝ හිත කරදර ගණ්ඩයි බෞද්ධයා කියන මං කියනවා මෝඩයා කරන්නේ ඉතර. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක නෙවෙයි. ඔය එකක්වත් අපි එනකොට දැනගෙන ආවා නෙමෙයි. ඔය සිංහල බුද්ධ ආගමක්වත් ජාතියක් ආගමක්වත් අපි එනකොට ආවා නෙමෙයි. අතරමඟදී පටලිච්ච දේවල්. මේවා වරදවල ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම නිවනට බාධා. මේ හරියට ඇල්ලුවොත්, කාරණාව හරියට තේරුම් ගන්න ඇල්ලුවොත් අපිට මේ බුද්ධ ආගමක් තමංගේ ජීවන කටයුතු කරන ගමන් උනත් අනිකුත් බෞද්ධයන්ට උදව් කරන්න සිංහල බුද්ධ ආගමට උදව් කරන්න ඕන දෙයක් කරගන්න. නමුත් අපි මේ පටලවා ගත්තාම අපේ හිත මේ පුංචි පුංචි දේවල් වලට තැවිච්චාම ඉඝාත පරිලාහය කියලා මුචනස කියන නිතරම තැවිලා. පිළිලා. නිතරම දරද ගතිය ගත කරන්නේ. ඒ මොකද හිතාමතා කරන දෙයි අහිතා නොමතා කරන දෙයි වෙන් කර ගන්න දන්නේ සතියේ. ඒක ලේසි නෑ හිතන්න භාවනා කරන්න ගියාම කී දෙනෙකුටද පුළුවන් ඉන්නේ ස්වභාවික හුස්මට හිත දාන්න. භාවනා කරන්න ගියම හුස්ම බලෙන් අල්ලන්න හදන්නේ. කාටද පුළුවන් සක්මන් කරනකොට ස්වභාවයේ ගමන යන්න දෙන්න. ඇවිදින්න හදනවා. සක්මන් කරපු ගමන් ප්‍රතිම වෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට නොහිතනම තමයි තේරෙන්නේ නැහැ. මොන දෙයක්වත් මිරිකන් නැතුව අල්ලන්න හැටි දන්නේ මේ සීලබ්බත පරාමාසය කියන්නේ මිරිකලල්ල. සීලේ කියලා තියෙන එක නේ සීල කියන්නේ සීතල දෙයක්, සදාචාරය, ශිෂ්ටාචාරය. ඒක අපේ වාසියයි අපි ගන්න. නෝ සීලබ්බත පරාමාසය කියලා මිරිකලල්ලපුවා. සක්මන් කරනකොට බලතය කොච්චර කුචිනද කියලා. ආනපනසති භාවනා කරන ගියා කොච්චර මේ හුස්ම ආයාස කරනවා කියලා බලතය. ඒකෙන් හිතා ගන්න පුළුවන් හිත පිට ගියාම කොච්චර වෛර කරනවා. හිත පිට ගියාම කොච්චර ඒක වරදොලා තේරුම් ගන්නවා. ඒකෙන් කොච්චර චිත්ත පීඩා ගන්න තව චිත්තක්ෂණ කොච්චර ගන්න පිළි ගඳ ගන්න. කුණු වෙච්ච ගඳ ගන්නද මොකද අර නොසලින ගතිය බුදුහාමුදුර අපට දීලා තියෙන ටෑග්ගක් වශයෙන් දීලා තියෙන කල්පදු ක්‍රමයට අපිට දීලා තියෙනක අපි පාවිච්චි කරන්නවත් කැමති නෑ. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් හිතන විදිහට රහත් වෙන්න ඕනේ නෑ. මේ ධර්මයේ තියෙන මේ පුංචි කොටස් තේරුම් ගන්න. අපි ධර්මත්ව අත්දකින්නන්නේ අත්දකින්නදී එක එකනා කියන කතා ඇර හිත පිට ගියාට පස්සේ යම් වෙලාවක හිත නැවත කර්ම ස්ථානට ආපු වෙලාවක සිංහල භාෂාවෙන් නැවත පැමිණෙන ගමන ගැන පිට ගියේ හිත නැවත පැමිණෙන ගමන ගැන විස්තර හොඳට කියන්න පුළුවන් නම් යා නිවන් දකින්න බොහෝම කිට්ටු. ඉත පිට යන්නේ ගැන කතා කරනවා නම් ගොඩ ගන්න බෑ. එන අපායම තමයි. පිට ගිහිල්ලා ආපහු එන ගමන ගැන විස්තර නැවත ගෙදර බලා එන ගමන හොඳ විස්තරයක් කියන්න තරහින් කි බලපන්. මේකට බලන්න. ඒ නිසා මේ පිට යනවා කියන සිද්ධිය මුල බලන්නත් එපා, මැද බලන්නත් එපා, අග කැලේ විතරක් බලන්න. හිත පිට ගිහලා නැවත ගෙදර එන එක බලන්න. ඉතින් ආස්වාද ප්‍රසාරේ බලනට ආස්වාසිය මුලක් නැදත් නෙවෙයි වැදගත් වෙන්නේ. ආස්වාසිය අග බලන. ප්‍රසාරේ මුලක් නැදත් නෙවෙයි බලන වැදගත් වෙන්නේ අග බලන. නමුත් අග බලන්න බෑ මුලමෙද බලන්න. නිසා මුලමෙද බලලා ඇති වෙන පරිචය තුල, පුරුද්ද තුල, ගැම්ම තුල තමයි යාර තේරෙන්නේ ඒක නැතුව බෑ. හොඳම දක්ෂ භාවනා කියලා කියන්නේ ආස්වාසේ අරමුණ ආස්වාසේ නම් ගෙවෙන තැන බලන්න. ප්‍රසවාසය ගෙවෙන තැන බලන්න. හිත පිට ගියා නම් ඒ හිත පිට යන ගෙවෙන තැන බලන්න. අපිට එන දුකක කරදරයක සතුටක ලාභයක ප්‍රශංසාවක ගෙවෙන තැන බලන්න. හරි ලස්සන න්‍යාම ධර්මයක් එතන තියෙන්නේ. පටන් ගන්නකොට ලාභයක් වුණත් පාඩුවක් වුණත් ලාභයේ ගෙවෙන පැත්තයි පාඩුවේ ගෙවෙන පැත්තයි දෙකම ගෙවීම පැත්තෙන් දෙකම සමානයි. යසසක් ආවත් අයසක් ආවත් මුනත තියෙනවා විනස්කමක් නමුත් ඒ සංසිද්ධිය කෙලවර එකම. ආස්වාස කිවින හැටිමයි ප්‍රාස්වාස කිවින. ඉම්බීම හැටිලිමත් එච්චරම. ඒ නිසා පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාසය අඳුර ගන්න වෙලාවදී ආනපාන කියලා කියනවා. ඉම්බීම හැකිලිමේ මුලයි මැද අල්ල කරලා පිම්බීම හැකිලිම කියනවා. මොකද ඒ දෙන්නම දිනු වෙලා ගිහිල්ලා ආස්වාසය අග බලන එක නයි ඉම්බීමේ අග බලන එක නාට මට්ටම දෙනකම් භාවනා දිනුවාට ඒක දෙකමයි. එතකොට මේ පටන් ගන්න අරමුණේ තියෙන බලපෑම නැති වෙලා යනවා. ඉතින් ඒකට යන්න අපි සීලය අදි සීලයක් වඩපත් කරන්න ඕන නිතරම. චිත්තය අදි චිත්ත භාවනාවක් වඩපත් කරන්න ඕන විශේෂයෙන් මේ කතා කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව එන්නේ අලුතුනේ නැත්තම් අපි එක තැනම හරකවෙන ගතියට යනවා. ඒ හරකවෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි වැරදි ගැන පශ්චාත්තාප වීමේ නරක බැහැ. ඒ වෙනුවට හරියන එක පිළිබඳ සතුටු වීම සහ හරියනකොට අර වැරදි ඉවරලා gedere එන හිත බලන්න පටන් අරගත්තොත් අපිට හිත පිට යන හැම චිත්තක්ෂණයකම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. එයා අපව එන දිවස බලායන අපව ගමන ගැන හොයන්න පටන් අරගත්තොත් ඒක පුදුම මේ ධෛර්ය කරන සුළු දෙයක්. ඉදාට තේරෙන්න පටන් අර ගන්නවා. හිත පිට යන හැම වතාවකම තමයි විපස්සනා තේරුම් ගත්තද නැද්ද? හරියට මේක විපස්සනාට දාගත්තද නැද්ද කියන්නේ ලොකු අභියෝගතා පරීක්ෂණයක්. ඒක වෙන්න වෙන්න වෙන්න වෙන්න බුදුහාමුදුරු දිලිසෙන්න පටන් ගන්නවා. ධර්මයේ කියන එක පුදුම බබලන තත්ත්වයකට පත් වෙන කොච්චර හිත වැටුණාද කොච්චර හිත පශ්චාත්තාපෙන් ගියාද නැවතාපව එන ගමන ගැන බැලුවොත් කලින් භාවනා කරපිකේ මිලිකල් භාවනා කරපිකේ වාසනාව තියෙනවා ඒ නිසා ඒ කෙනාට ලොකුම තෑග්ග හම්බ වෙන්නේ මරණ මංචකේ දැන් ගමන ඉවරයි දැන් එයාගේ හිත බලනවා දැන් මේ ඔක්කොම කරපු නැටුම් ඔක්කොම ඉවරයි මරණ චිත්තක්ෂණේ අර ආපහු එන ගමන බලපෑකනට ඒ අර කරපු හැම වැරද්දක්ම මේකට පූර්වාදර්ශයක්. ආපහු එනකොට තේරෙනවා ඒකට බය වෙන්න දෙයක් නැහැ මම ඉන්නකොමත් බැලුවේ. අත්තරද්ද වේවා, හරියන දේ වේවා. හිත ආපහු එන වෙලාවේ දැන් මරණ චිත්තක්ෂණය කොහොමදත් හිත ආපහු එනවා. එළියට යන්නේ ඇකන දිවනාසේ වැඩ නොකර යනවා. රූප සත්‍ය ගන්ධ රස වල තියෙන සංසිඳින ගතිය නැති වෙනවා. ඒකට එනවා ගෙදෙට. ඒක හරි බය උපදවන දෙයක්. භාවනා නොකරපු කෙනා. ඔය දැකලා නැති නිසා. භාවනා කරන එක නිතරම හිත යන්න ඇරිය යන්න ඇරිය නෙවෙයි හිත ගිය. එන එක බලලා තියෙන නිසා මට චිත්තක්යන්ට හැම වෙලාවෙම පුංචි පෙරහුරුවක් තියෙනවා. හිත පිට ගිහිල්ලා ආපහු එන එක බලන්න. මේ මරණයට තියෙන බය සහ මරණයට තියෙන ද්වේෂය තමයි හිත gedara නැවත එන එකට කරන ද්වේෂය. ඒක හරියට ඒ වෙලාවේ අල්ලාගෙන එක සැරයක් දෙසරයක් හොඳ සීබුද්ධිය බලන්න පුරුදු කෙරුවොත් අට එන්නේ එන්නේ වයසට යනවා කියන එක, දවස කිවිලා රැ වෙනවයි කියන එක, ලෙඩ වෙනවයි කියන එක, මරණය කියන එක ඉච්ඡතම දුරස්ත දෙයක් නෙවෙයි. හැම සිද්ධියකම මේක අත්දැකීම. ඉතින් මේක තමයි අපි ප්‍රතිශක්තියක් විදිහට ධර්මයකට දෙන්නේ. අපි දන්න කෙනෙකුට උගන්වන්න ඕන දේ මේකයි. මොන රක්ෂණයක් වෙනවා මොන ස්ථාවර මේ ආරක්ෂාවක් මරණය වළක්වන්න බෑ. මේ හදාගත්ත හිත අනිවාර්යයෙන් මේකට පෙරවුරුවක් දෙනවා. එතකොට අපිට තියෙනවා මරණයත් එක්ක බලනකොට මිටි වෙලා ඉපදුනායි කියන එක ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයිනේ. ඉස්සෙලා ඉස්සෙලා ඉපදුනායි කියන එක සුදු වෙලාවක දිනවයි කියන එක සලු වෙලාවක දිනවයි කියන එක නෙවෙයි. මරණය අමතක කරොත් තමයි ඌව ලොකු වෙන්නේ. හැම චිත්තක්ෂණයකම නිවස බලාපව වෙන ගමන. නැත්නම් මේ මරණය සඳහා අපි යන්නේ. පොඩ බය වෙන්න බය වෙන්න අපිට සත්‍යයෙන් ඈත් වෙනවා. මේකට මුණ දුන්නොත් අපි මේකට පුරුදු වුණොත් අපේ භාවනා හොඳම ක්‍රියාකාරී අවස්ථාව හම්බෙන්නේ ලෙඩ වෙනවා. වයසට ගියාට. මරණ වෙලාවේදී නිසා ඒකේ නම වයසට යන්න යන්න යන්න විශ්වාසයක් ගොඩනගනවා. පිළිදව කියන ඉහෙනිකට පැහිච්ච මිනිහෙක් කියලා. තලදුනා මිනිස්සෙක් යමක් යමක් අද්දකව මිනිස්සෙක්. එහෙම නැති කෙනා නිකන් පැදුරට නාග වෙච්ච නාකියෙක් විතරයි. දිනන්සේ සඳහන් කර තියෙන්නේ තීන තීරෝ හෝති එනත් එනත් පලිතං සිරෝ. අධිපක්ඛයෝ වයෝ තස්ද මොගජින්නෝ අධි උච්චති. ඉත පැහුණ බමනේ අලතුනා කෙනෙක් කියන්නේ ඌ පැදුරට නාක වෙච්ච නාකියෙක් විතරයි. මොකද නාක වෙලා තියෙන භාවනා කරලා නෙමෙයි. ඒකෙන් වැඩක්. එහෙම නෙවෙයි පොඩි කාලේ ඉඳලම කමන්නේ වෙච්ච වැරද්ද ගැන කල්පනා කරලා නැවත හිත ගන්න දානවා. කතරගලේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊට පස්සේ සත්‍ය පිළිකීමේ කටයුතු කරනවා නම් අර වයසට පැදුරට නාක වෙච්ච නාකියෙකුට වැඩිය. අර භාවනාව දාන්න ඉගන්දාරියගෙන නැත්තම් පොඩි එකනාගේ වටනකම තියෙනවා. එතකොට මේ මිටි උනායි කියලා නැත්නම් මේ වකුණ්ඩක බද්ද හාමුදුරන්ට රහත් වෙන වෙලාවේදී හම්බෙච්ච පදක්කමක් නෙවෙයි මේ කතා කරන්නේ ජීවිත කාලේ පුරාම පුරුදු කරලා ඒක කියලා පැමිණිච්ච කෙනෙක්. නිසා භාවනා කරන කෙනෙක් මතක තියාගන්න අපිට කවුරු හරි අසාධාර්ණේ වණින වෙලාවට තමයි අපි භාවනා කියන එක තියෙන්නේ. අපිට අකමැති වෙලාවක ලෙඩ වෙන්නේ. ආයස ලැබෙන්නේ. ආඩු ලැබෙන්නේ. ඒ වගේ කර්මානුරූප වෙයි. අන්නේ වෙලාවේදී අපි එක දිරේ දක්වන ආකල්පෙන් තමයි අපිට සත්පුරුෂය අසත්පුරුෂය සද්ධර්මය අසත්‍යමයි මයින් හදන්නේ නැතු මේ රක්ෂණ සංස්ථාවලින් ඒ නැත්නම් මෙඩිකල් ඉන්ෂුරන්ස් දාගෙන වටේ කුඩු තාප්ප බැඳගෙන ආරක්ෂක බල හමුදා දාන එක නෙවෙයි ඒක තමයි අපිට උගන්වන්නට හදන්නේ නමුත් ඒක බුදුජානනාථගේ ගැනීමත් එක්ක ගැලපෙනවා ඒවත් ලැබෙයි පෙරපිනට නමුත් තමන්න තියෙන ආරක්ෂාව තමයි මේකේ නිසා පණිත වර්ගයේදී මේකෙන් බෙන්ලා දීලා තියෙන්නේ ඒකේ නොසලින ගතිය දැනටත් අපි ළඟ සෑහෙන තියෙනවා. අපිට කාන්තේක විශ්මතු කරගෙන ඒක නැවත නැවතත් වැඩෙන ක්‍රමයේ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න, භාවනා දින ප්‍රශ්නවලට මුහුණ දෙන්න. එතකොට එනේන ප්‍රශ්නයක් පාස ඉගියක් ගාගත්ත කෙනෙක් වගේ, මහත් කරගත්ත කෙනෙක් වගේ තමන්ගේ ඉඳුරන් වල ඉඳුරන්ගේ තීක්ෂණ භාවය එන්නේ වැඩි වෙනවා. ඉවෙනි පරිසරයක ජීවත් වෙන්න හම්බුණත් මේ සැලෙන දේවල් වල දඟලන පරිසරයක ඉන්න උනත් අපායේ වගේම නොසැලෙන මනසක් ඇති කෙනෙක් දකින්න හරි. පරිසරයක ඇති ඉන්න හම්බුනොත් හරිය නිසා අපිව කරනකොට අපිව අත්දකින්නකොට ඒකම ආදර්ශයක් වෙන විදිහට කටයුතු කළොත් එතකොට අපි සාසනෙත් පතුරවන්න උදව් කරනවා වෙනවා ඒ නිසා හැම වෙලාවෙම මතක තියානින්ද අපි මේ කරන හැම වැඩකදීම ඊගාටන චිත්තක්ෂණය කියන අභියෝගතා පරීක්ෂණයට අපි මුහුණ දෙන්න. ඒක හැම වෙලාවෙම හොඳ දෙයක් වෙයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැහැ කියලා. එන ඕනෙම දෙයකට මුණ දීමේ ශක්තියට තව පොඩි වාක්‍යයක් එකතු කරනවනම් පරෝපදේශ රහිතව මම මේකයි මේ වෙලාවේ කරන්න ඕන කියලා දන්නවනම් යාට කියනවා සීක බුද්ධි. කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපි ඉස්සරහ කියලා දෙන්න තමයි කරන්නේ. නමුත් දුආන්තරන් ස්වාධීන වෙන්න ඕන නම් එන දෙයට මුණ දෙන්න තමන්ගේම සීලය, තමන්ගේම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි නොසලින ගතියත් අත්දැකීම් ටිකක් අරගෙන ඉතින් මේ ටික තමයි මට හිතුනේ අද දවසේ අසල ධර්ම දේශනා වශයෙන් අදා බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මේ කරගෙන යන සිළු දිනාට මේක ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ඉනත කරනවා. සිළු දිනාටම සනසීමු දා වේවා කියන ප්‍රාර්ථනාව. පොඩි වේලාවක් ගන්න පුළුවන්. මේ පස්සේ මේ මේ පිළිබඳව දහස්මතිම කාන්තර ප්‍රශ්න තියෙනවා නම් දේශනා හේතුවාර සමාප්ත කරන්න ඉන්න සාකච්ඡාවකට පිළිපින්. හසතා බලෙන් ප්‍රශ්නේ කල්තර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව තුළින් හුස්ම රැල්ල මුලින්ම රඩුවල් රඩුවට දැනි ටික වේලාවකින් සියුම් වීගෙන යයි. ඒත් සිතුවිලි එයි. නැවත අරමුණට සිත ඇත. නැවත අරමුණට සිත ඇදේ. මෙසේ කීප වතාවක්ම සිදුවේ. ටිකකින් එඟට එඟ නොදැනීම හුස්ම රැල්ල එඟට නොදැනීම හුස්ම රැල්ල සිව්වේ. එසේ දන්නා විට සිත ආස්වාසය රැල්ල සමග බඩ දෙසට යයි. නැවත දිග හුස්ම ගන්නා මා පිට කරනවා එයත් එහෙත් මේ ගතියක් නොදැනේ. දිග බව දැනේ. ඊට පසු බඩ ඇතුළට යමින් හුස්ම ඇතුළට නතු කරමින් ඉර කරමින් ටිකක් බඩ පිටකොන්දේ හලුනාසේ ඒ ප්‍රාශ්වාසය සමගයි. සමග දැනේ. ඉවසා සිටිමි බලා සිටිමි ක්‍රමයෙන් නැවත එයින් මිදේ. මේ தත්ත්වය කුමක්ද කියලා සිතේ. නැවත ආශ්වාස ප්‍රස්වාසය බලමි මෙම සිද්ධිය මම කරන දෙයක් නොවේ යයි දැනුණා. ඉබේම එය සිදු සිදුවේ. මේ මාගේ අනුපාඩුවක්ද ස්වාමීනි. අනුකම්පා වෙන්න අපහට උපදෙස් පතමු. ඕපේකන කැමති ඉදිරිපත් වෙන්න කියලා මම කැමති. ඉදිරියට පුළුවන් සාකච්ඡාවක් කරන්න මේ අනිකට මේ මොකක්ද කියන්නේ සම්බන්ධ කරගෙන සාකච්ඡා කරනවා. කවුද කියලා තියෙන්නේ? කැමතිද ඉදිරියපත් වෙන්න? මම ඇහුවට පස්සේ දැන් මොකක්ද කියලා කියන්න බෑන ප්‍රශ්නේ. මම ඔකටම නිබණ කිව්වද? එහෙම කියලා හිතෙන්නේ නැහැ. දැන් බණ ඇහුවට පස්සේ දැන් කොහොමද ප්‍රශ්නේ කියන්නේ? බණ වලින් එකට අදාළ කමක් හම්බුනේ නැද්ද? නැත්නම් බණ ගියේ වෙන පාරක මේ ප්‍රශ්න යන්නේ වෙන පාරක. සම්බන්ධ සාමාන්‍ය සම්බන්ධ දැනෙන්නේ කියන්නේ හිත පිට ගියාම නැවත හිත ආපහු එනකොට අපිට කනගාටු වෙන්න දෙයක් නෑ අපි කියන්නේ ආපහු ආවට පස්සේ වැඩ කරන්න යන්න. ඉතින් මේ වගේ ඊට පස්සේ ආවට පස්සේ මේකේ තියෙන්නේ දෙවෙනි කොටසේදී මේ වගේ බොහොම උරෝසුවට ආශ්‍රත් ප්‍රසවාස දැනීමක්. දැනුණට පස්සේ ඒක දිගේ යනවා. ඒක දිගේ යන්න තරම දැනුමක් තියෙනවා. මේක හරිද වැරදිද කියන එක වගේ ප්‍රශ්නයක් බඩගින්න පිටින්ද ඇවිල්ලා වගේ දැනෙනවා. මේක ටිකක් ටිකක් අදවලා අදවලා තියෙන මිනිස්සුන් බලන්නේ. ඒ කියන්නේ එතන වේදනාවක දරා ගන්න බැරි වේදනාවක තත්ත්වයක්ද සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් නුහුරු නුපුරුදු ගතියක්. ඒක දරා ගන්න බැරි මට්ටමක්. නෑ මම බලන්නේ මොකද වෙන්නේ කියලා ඒකකට ටිකක් ටිකක් අපෝ නිදිලා කියනවා මගෙන් අහන්නේ මොකේද බේත් දැන් මොකක්ද දැන් මේ ඉබේම තනි වෙනවා නම් දැන් මම මොකද දෙන්න ඕනේ බේත් එන්නේ නැති වෙන්න දෙන්නද ආවට පස්සේ තනි වුණාට පස්සේ කන පැයට නිකම්ම ගන්න ස්වාමීන් වහන්සේ මම ටිකක් මේ එහෙම ආනපනසතිය ගිහිල්ලා ඒ පදේ හිතේ යවන්න බයක් දැනෙනවා. ඒ කියන්නේ තරම් මේ ගැඹුරකට ගිහින් සක්ෂන් එකක් ඒ පද ප්‍රෙෂරයක් එනවා. මට ඒක මේ භාවනා බලසතිය නිසා තේරීම හැකියාව මත මම ටිකක් හිත අස්සට යනවා දෙකක් දෙකක් දැන් ඔය දැන් මෙතෙන්දී අයි බිම්බි මැක්සිම කඳුල්ලා දෙන්නේ කොහෙද ප්‍රශ්නට සම්බන්ධ වෙන්නේ බිම්බි මැක්සිම අර මේ මහතේ මේ අන්තර්සි ගන්නකොට මම කිසිම දෙයක් ඒක ඒකදී අපිට ගන්න තියෙන ධර්මයේ දේශනා කරන උත්සාහ කරන එක මම කරන දෙයක් නෙවෙයි නම් පාලනයකින් තොරව සිටින මේ කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. ඒකට කනගාටු වුණොත් බයවත් කර්ම රැස් වෙනවා. අපිට කරන්න තියෙන්නේ මේ පැත්තේ නැතිලා යන ඒකට එක උත්තරයක් දෙන්න පුළුවන් මේ මේ සාකච්ඡා කරන්න යනකොට මට හිතට ආපුවක්. ඒකට ලෑස්ති වෙලා ගියොත් ඔය බය එන්නේ. ඒක හම්බයක් නෙවෙයි. එimhe මුල් බතාව ඉන්නෙත් නෑ ඔක. අනපනිය නැති වෙලා සංසිඳලා ආයෙ එනකොට මේක වෙන්නට වැඩිය ගැඹුරක් අල්ලනවා. අඩියට අත දාලා අල්ලන ගතියක් තියෙනවා. ඒක ලෑස්තිලා යනවා. මේ ලෑස්තිලා යන්න ආධුනිකයෙකුට කියන්නේ නැහැ මම. කියන වැඩක් නැහැ. එයා තාම උතෙන් ගිහිල්ලා නැහැ. ලෑස්තිලා යන්න ඕනේ එතෙන් යනකම්ම ගිහිල්ලා මේ ප්‍රශ්නේ අපේ කරන දැනගන්න මේ වගේ නොගිය පැත්තකට හිතියවා. අලුත් දිශාවක් වලට අපි අවි බයයි අපි හරිම සම්ප්‍රදාන කුලයි භාවනාදී අලුත් පැත්තකට ගියොත්. බුදුදානස කියන අනුත්සක කියන තර කවදාවත් නිවන් දකින්නේ නැහැ. මේ අපි දන්න හරිය නිවනක් ඇත්තේම නැහැ කියලා බුදුහාමුදුරු පොළොවේ අත ගහලා කියනවා. දැන් නිවනට යනවයි කියලා කියන්නේ අපි නොදන්න ශේෂ්ත්‍රයකට යනවා. ඒ අනකොට තර්කද වෙනවා ජීවිතේට සහ කායට. ඒක ජීවිතේ සහ කායට ආසාව තියෙන්නේ කවදාවත් අනුත්සකට යන්න කැමති. ඉතින් දන්න ශේෂ්ත්‍රය ඇතිවෙනවා දන්න ශේෂ්ත්‍රය නිවන නැහැ. දැන් මේ අපි දන්න කිසිම තැනක නිවන නැහැ කියලා දාහනේ නිවන නැහැ. සීල නැහැ. සමාධියත් නෑ ප්‍රඥාවෙත් දන්න ටිකේ නෑ. හොයාගෙන යනවා. හදාගෙන යනවා. ඒක යා යන පාරේ අර අප්පුහමින් කනප්පු වදින හැටි දන්නවා. අදුරන් නැති වෙච්චාම කනප්පුවක් තිබ්බම කනප්පු යන්නේ ඒක තියා ඵලයක් කිව්වට යන්නේ කනප්පු යන්නේ කනප්පුට යන්න ඕනේ දැන් තමයි. ඒ වගේ භාවනා කරනකොට හිත යනවා නිවනට. ඉතින් යනකොට ඔය පස්සට ගන්න දන්නේ නෑ. බයයි, දැකයි. ඉතින් ආපහු ගන්නේ කොහෙද කක්කවලට තමයි. ඊකට ලෑස්තිලා යන්නේ ඔතෙන් යන හිත කෙලෙස් අඩු නිසා යා දන්නව යන්න ඕනේ බා. දැන් ගහක උඩ කපාතු කරලා ගහේ හැදී හැදුවද මුල් බහිනකොට මුල් බහින්නේ වැඩි ප්‍රජාව තියෙන තැනනේ. වැඩි තෙත තියෙන තැනනේ. මුලක් කවදා කෙලින් බැලලා දෙනවා දැකලාද? බහින්නේ මොකද තෙතමනිය සහ ඕජාව නිතර වෙනස් වෙනවා. ඒ නිසා මුලට බහින්න පාරවල් කියලා දෙන්න ඕනේ නැහැ. මුල බහින්නේ ගස් වල තමයි උඩ කැලේ තමයි අපි ඔය සෙල්ලම් කරන්නේ. මුල බහින්නේ ගහට ඕන ගහට නිසා බුදුජානක සඳහන් කරලා තියෙනවා ඔබට පුළුවන් උඩ හදන්න. ඒකද අපි දානක සීටට දෙනවා. එතකොට සමාධිය ප්‍රඥා ගන්න මුල් බහිනවා. ඒ වැලයට පැත්තටම ඇස ගහලා දෙන එකයි තියෙන්නේ. යන්නේ නැත්තේ දෙන්නේ නැත්තේ මේ සැකය, බය, අනිශ්චිත භාවය කියන මේ කුසලයට තියෙන බයක් තියෙනවා. ඒක කියනවා fear of freedom. and the fear of unknown කියලා. නියෝෆෝබියා කියලා අලුත් දෙයක් වෙන්නම කැමති. ඒ කියන්නේ ආ කවදාකවත් අනිත්‍යයට කැමති. දන්න නිත්‍ය සුඛ සුඛ දේත් එක්කමයි යන්න හදන්නේ. ඒකේ සුද්ධතම කියන්නේ පරහතක නිවන නෑ. ඒ කිලින්ම කියලා නෑ බුදුදහම. බුදුදහම කියලා තියෙනවා. ඔබ දන්න ශේෂ්ත්‍රය තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නොදන්න දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මේ දොස් දෙක ඕනම සිද්ධියකට අදාළයි. අපි මේ අදහන බුද්ධහම කියන තුල සත්‍ය නොතිබෙන්න ඉඩ අපි දන්නේ නැති බුද්ධහම කියවිලා නැති සමහර කොටසවල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක නිසා අපි භාවනාවෙන් නම් හිතෙන් යන්නේ ඒකට ඉඩ දෙන්න තරම් අපිට පෞරුෂත්වයක් ඕන. මේ සාකච්ඡා කරන්නේ අපේ දේශන ආහන්නේ අපි මේ භාවනා කරන්නේ අන්නේ පෞරුෂත්වය වඩන්න. ඒකට කියන්නේ ආත්ම ආත්ම ශක්තිය. ඒ ශක්තිය එන්නේ නැහැ උරගෑවෙනවා. ආත්ම ශක්තිය කියන එක ආත්ම ශක්තියට අභියෝගම දෙන්නේ. අභියෝගය කියන්නේ බිල්ල කඩා ගන්න හදනව නෙවෙයි. මේ භාවනාදී අභියෝගයක් ආවේ නැත්නම් උගේ භාවනාව කිසිම දියුණුවක්. අභියෝගයක් ආවට පස්සේ වැටෙන ගන්න මම හොඳටම දාන. මම මේ වෙලාවේදී මුවින් නොබැන. ඒකට මූණ දෙන මනුස්සයාට වැඩි වෙලා පල්යන්න ඕනේ. නැද්ද බඩ ගාගෙන යනවා. උන් කෙලෙස් හරිම බයයි ඒ මුවින් නොබැන පුහුණු දෙන එක. මුවින් බණින් දැය කර්ම හොයන්නේ සමීකරණ හොයන මනුස්සයාට කෙලෙස් ගහන්නේ මල්ලෙන් ගහගෙන යනවා. කතාවෙන් යන එකයි තියෙන්නේ කම්මෝගෝචිකාරෝ අපේ ලොකු සාහිත්‍ය ඕනේ ගිනි අගුරක් වෙච්ච අය කියන ඵලයක්. සීල කැඩලා නැහැ නේද මන් දන්නවනේ. සත්‍ය කැඩලා නැහැ නේද මන් දන්නවනේ. ඒ භාවනාවෙන් ආපු නෝනෝ පුතුගතියක් කියලා දන්නවනේ. මේ විලාසෙ තමයි අපේ පෞරුෂත්වයේ ඒ ඒ පෞරුෂත්වයේ බාල මහලු කියන වෙනසක් නැහැ. මේ හිමි තරහ වෙන්න ඕන නම් මට කියදැයි කෙල්ල කාලේ ඔය ටෙටි වැඩි ඕන. නාගුණාට පස්සේ දන්න දන්න අර ලැබුම් ගේ බලන්න උනා තෝටි ඇච්ච බැලියක් වගේ. ඒ ලැබුම් ගේ තමයි කැමති. අලුත් වෙනවට කැමැතිම නැහැ. නම් තිලන්නේ කිල්ල කාලේ භාවනා කරන්නේ නැහැ. ඒකනේ කියන්නේ. මරත් කියන දේ නෙච්චර නෑ. මරත් කියන දේ මොන දිහා බලලා කේන්දර බැලුවා කියන්නේ පුළුවන්. මේක මතු කරලා ඉස්සරහට දාන්න යන්නේ උඹකට විවෘතුනක් අලුත් බිග්නර්ස් මයින්ඩ් එකක් ගත්තා ගියා. කම්මෝ පිකාර. ඔකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ආස්වාද ප්‍රස්වාස වශයෙන් සිත මෙනෙහි කරමින් සිතෙන් මෙනෙහි කරමින් භාවනා කරමි. එවිට මගේ සිත බාහිර අරමුණු කරන්න ගොස් සිත සංසුන් කර ගැනීමට හැකිය. ආනාපාන සති ආනාපානය ඉමන් මේ යන බවට දැනේ. යවන්න. නිවන්. යවන්න. නිවන්. මා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ ධර්ම දේශනාවක සවන් දුන් අවස්ථාවක එම ස්වාමීන් වහන්සේ දේශනා කළේ ආස්වාස්සේ ප්‍රස්වාස ලෙස මෙනෙහි නොකොට හුස්ම රැල්ල ලෙස බලා සිටින ලෙසය. මේ ක්‍රම දෙක පිළිබඳව කරුණාවෙන් පහදා දෙනමින් ඇද සිටින. දෙක මොකක්ද කියලා ස්පීකර් කරනවා කියලා. අනේ කියන්නේ අර බලා සිටින. ඒකදී බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා අපි හෝඩිය පන්තියේදී එහෙම අකුරු කරනකොට ගුරුවරයා කළු රැල්ලේ අයන්න අල්මයන් මායන්න කියලා අයන්නට අතිබ ඔක්කොම අයන්න කියලා කියන්නේ පයි. ඊට පස්සේ අල්මයන් ඊට පස්සේ මායන්න ආ අල්මයන් අයන් අල්මයන් මායන් අම්මා අයන් අල්මයන් මායන් අම්මා ඒක ළමයි ඉගෙන ගන්න රූපෙත් බලලා සද්දෙත් අහලා ඒකෙන් තමයි මේ සටහන ගන්නේ. ඔත් වචනේ හුරු වුණාට පස්සේ මේ අකුරු තුන යනකොටම අගේ හිතට එනවනේ එහෙම නම් නොකියුවට මෙනෙහි නොකරට දකින්නකොට මේ අම්මයි කතා කරන්නේ මේ නාකි ගෑණියෙකුයි මේ මතක් වෙන්නේ කියලා ඔළුවට එනවනේ චිත්තේ. ඉතින් මුල් කාලේ මේ වචනේ අකුරු වශයෙන් කියන්නේ. දැන් අපි හිතමු මෙහෙම කරනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට mother කියලා එනකොට M O T H E R කියන ආයසරයක් ඕනේ. අකුරෙන් අකුර කියනකොට ඒකේ හුරු වුණාට පස්සේ ඕනේ නැහැ. ඊට පස්සේ දෙමළ භාෂාවෙන් දිනකොට ඕනයි. ඉතින් හැම වෙලාවෙම යමක් දිරව ගන්නකම් අපිට මෙනෙහි කිරීම අවශ්‍යයි. නතු කර ගැනීම අවශ්‍යයි. ආම්බාම් කර ගැනීම අවශ්‍යයි. හේම කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඕනේ නැහැ. අලුත් දෙයක් කරනකොට ආයෙත් උනිදි ඕක හැම වෙලාවෙම මේකට කරන්න ඕනේ මේකට කරන්න ඕනේ නැහැ කියලා. අපි මේ ප්‍රයෝජනේ දන්නේ නැතුව ලයිස්ට් කරන්නේ දුක් ඉවර කරන්න බෑ ලයිස්ට් එක තමන් දැනගන්න ඕනේ. භාවනා කරගෙන යනකොට අරමුණු නතු කරගත්තා නම් මිනී නොකරත් කමක්. නතු කරේ නැත්නම් මෙනෙහි කරන්නේ අන්තරේ හැම වෙලාවෙම තියාගෙන වැඩ කරනවා. ඒ අකුරු කරනකොට අපි පුංචි කාලේ අපේ ලොකු අපච්චි කියනවා. උන් හැන්දෑවට අපිට අකුරු කියලා දෙනවා. උන් දැන් කන ඇහෙන්නේ නැහැ. ඔන්න කියවන් කියලා පත්තරේ දෙනවා. ඉතින් ඒක හයියෙන් අකුරෙන් අකුර කියුවේ නැත්නම් උන් දෙන්නේ එහෙම බෑ. ඔය අකුරෙන් අකුර කියවපන්. යාට නිවුස් දැනගන්නත් ඕනේ. අපි අකුරින් අකුර කියවනේ කරේ. අපි දැන් කච්චි හතපය කන්ති කියාට පස්සේ කෙලින්ම කියවගෙන යනවනේ. ඕකම බෑ කියන්නේ. අයියා කියන්නේ ඒ ඉන්දන ඉස්කෝලේ යන කාලේ අකුරු තිබුණේ නෑ. කියන හැම එකක්ම අකුරින් අකුර කියවගෙන තමයි කරන්නේ. ඉතින් හයියෙන් කියපන් අකුරින් අකුර කියවගම් කියලා කියනවා. ඒ යොන්ද ගන්න කරනවා. ඒ අකුරකට ලොකු සැලකිල්ලක් තියෙනවා. මේ කාලේ පත්‍රයක්වත් දින දාලා පා ගන්න දෙන්නේ. අකුරක් ලියලා තියෙන එකකට ඉඳ ගන්න දෙන්නේ නෑ. අකුරක් පා ගන්න දෙන්නේ නෑ. මොකද අකුරට යනවා කියලා නේ කියන්නේ. අකුරක් දන්නවා කියන්නේ ලොකු දෙයක්. දැන් අපි එහෙම නෙවෙයි. දැන් අපි වචන මාත්‍රව ඔක්කොම පොදුවේ සලකනවා. ඉතින් මම මුල් ඉගෙන ගන්නකොට නම කියලා ඉගෙන ගන්න. මෙනෙහි කරලා ඉගෙන ගන්න. ඉවරනාට පස්සේ තමයි නතුනාට පස්සේ මිනිහ නොකර කරන්න පුළුවන් හැකියාව බලන්න. ඒ අමාපි මේ ටෙක්නිකල් රයිටින් කරලා දෙන්න. මෙච්චරක් මෙනෙහි කරන්න මෙතෙන් නතර කරන්න කියලා ඉතින් Taman දැනගන්න ඕනේ අරමුණ Tamanට නතුනාද නැද්ද කියන එක. ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ ඇත්තේ වැරද්දකුත් නැහැ. ස්වාමීන් වහන්සේලා කියනවා මේ දෙක තමම කියන ස්වාමීන් වහන්සේලා තියෙනවා. අවශ්‍ය නැහැ කියන කතියක් තියෙනවා. මොකද එක මට්ටමකට යනකම් ඕනේ. ඊට පස්සේ එක්කත් කරගන්න. මම දුන්නේ මේ අකුරු කියවන එක නිදර්ශනය නිසා ඒ ස්වාමීන් වහන්සේ දෙන්නම හරි Taman දැනගන්න ප්‍රයෝජනේ සරකන මෙනෙහි කරන්නේ කොහොමද? අවශ්‍ය වෙනකොට ප්‍රයෝජනේ නොකර වැඩිට යන්න දෙන්නේ කොහොමද කියන අත්දැකීම තමයි තමයි දැනගන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ 2012 පමණ සිට ඔබ වහන්සේගේ බණ අසමින් භාවනාවේ නිරත වන අයෙක්මි. නමුත් භාවනාව කරගෙන යන විට නිතරම එයට පිටට වදින ප්‍රශ්න ඇවිත් යලි පහළට වැටේ. මෙයට හේතුව පාරමී පිළිවෙත නිසාද සංසාරයේ කළ අකුසල් වැඩි නිසාදයි පහදා දෙන්න පිළියමක් පදාරන සේක්වා පෙරවසන. ඒක මම දැනගන්න ඕනේ එහෙම වැටෙන ගමන් තියේදී නැවත මම මේකයි කරන්න ඕනේ මේකයි මගේ මූල කර්මස්ථානය කියලා කවුරුත් කියලා දෙන්නේ ඉස්සලා Tamanටම වැටුණාට පස්සේ නැවත භාවනා කරන්න නැත්නම් භාවනා පරියන්ක ඉන්නකොට හිත පියට ගියාට පස්සේ මම දැන් කරන්න ඕනේ මේකයි කියලා වැටහිමක් තියනවාද මේ කියන එක නැත්නම් හැම වෙලාවකම කවුරු හරි ඇවිල්ලා අත දීලා නැගිටවන්න ආගෙද ඒ ප්‍රශ්නේ කැමතිද ඉදිරිපත් කරන්න නැතනික වැටෙන නැතෙන් නැති කෙනෙක් ඔයක්වත් නෙවෙයි වැටෙනාට පස්සේ කවුරුත් අත දෙන්නේ නැතුව Tamanටම නැගිටින්න ඕනේ. මම නැගිටින්නේ මෙහෙමයි කියන දහිතේ Taman ළඟ තියනවාද? දැන් පරියන්කේ ඉනෝල හිත පිට ගියාම හිත පිට ගියා හරි. දැන් කරන්න මොකද්ද ඕනේ කියන එක දැනීමේ වර්ධනයක් වෙනවා නැද්ද කියලා විතරයි මම කරගන්නේ. එහෙමනම් මම පුළුවන් එක සාකච්ඡා කරලා ආව ඉන්න දේ කියන්නේ වැරදි ගැන හොයගෙන ගිහින් නම් පොඩ ගන්න බෑ. ඉතින් එයා 100 100ක් බලාපොරොත්තු වෙනවා කිසියම් සද්දයක් නැති වේදනාවක් නැති ඒ චේ නැති පිට යන්නේ නැති කෝච්චි පාරල කෝච්චි තිබ්බ වගේ යන භාවනා. ඒක බුදුහාමුදුරන්ටත් නැහැ කියලා මතක තියාගන්න. බුදුහාමුදුරට ඒක උපේලා ගන්න. ඉතින් අපි කොහොම කරන්නේ? ඒ උපේන හැටි දන්නවා කියන එක විතරයි. ඒක ඉතාමත් වැදගත්. හැම කෙනෙකුට මේක ධෛර්ය කරවන්න ඕනේ. අරෝපදේශ රහිතව මේ වෙලාවේදී කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් ඉඳ මේ ජීවිතේ වැඩක් ගත්ත කෙනෙක්. එයා දන්නවා ශාසනය කියන්නේ මොකද්ද කියලා. එයා දන්නවා සබන මොකද්ද කියලා. ඒක දන්නේ නැත්නම් වැරදි ගැනම කතා කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒ කියන්නේ සාසනේ තාම මේ පණිවිඩය හම්බෙලා නැහැ. ඒක සුද්ධ කරන්න දෙන්න ඕනේ. අපිට මේ ප්‍රශ්න දීපේකන ඒ Tamanට වැටුණාට පස්සේ තනියම නැගිටින්න පුළුවන් හැකියාවේ යම් වෙනසක් ගුණයක් ප්‍රගමණයක් දකින්නවනම් අනේ ඒ ටික මම ආසයි දැනගන්න. එහෙම නැත්නම් අපි දල සතහනකින් සඳහන් කරනවා වැටිච්ච දේවල් ගැන කතා කරන්න එපා. ඒක හුනියමක් කියලා හිතා ගන්න. මාර්ගපාක්ෂික වැඩක් කියලා හිතන්නේ කෙලෙසක් කියලා. කොච්චර වටනත් නැගිටින්න ඕනේ මම නැගිටිමි කියවන එක තමයි බුදුන් කියන්නේ. ඉතින් වැරදි ගැන වැඩි සතහන් කරන මිනිස්සුෙක් ගැන කියනවා කියන්නේ ආශ්‍රය කරන්න එපා වෙන්නේ. හරිම පෙට්‍රල් පුච්චන જાති මිනිස්සු. එහෙම කෙනෙක් ආශ්‍රය කරේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සත්පුරුෂ සංසේවන දාන තමන්ගේ හිතවිලුණත් වැරදි වැරදි හොයනවා නම් සත්පුරුෂ හිතවිලි කියලා වැට්ට කර දාලා ඊ ගාවට කරන දේ මොකක්ද කියලා දාන්න හිතවිලි. එහෙම පුද්ගලයෝ එහෙම ධර්මයි එහෙම ක්‍රියාකාරකම් වල මෙන්න මේ දීකට තමයි අපි කියන්නේ ඇසුරෙන් අපිට ලැබෙන අනුග්‍රහය. ලිඛිත ප්‍රශ්න ඉච්චරයි. විලාව පහට කිට්ටු කරගෙන එනවා. ඉතින් වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මෙතනදී ධර්මදේශනා නිමාව සටහන් කරමු. මිත්තාවතා ජාති ගාථා සජ්ජානන කිසිදෙක. එන්න අපි ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් නිමා කිරීම සඳහා සම්ප්‍රදාන කූලව කරන සියලු ලෝකවාසීන් සමග පින හදා වේදා ගැනීම සංවිධානයක රූපෙණීන උපෙණීන දව කර සියලු සත්පුරුෂයෝද අපේ ඥාතියින්ද සියලු දෙනාට මේ පින් අත්පත් වේවා අප අපටත් මේ කුසලයකසේ හේතු වාසනා වීමෙන් විකරගෙන යන භාවනාවේදී නැවත නැවතත් අපිට තමා විසින්ම තමා නැගිට්වා තබා ගැනීම මේ ශක්තිය ඒ ගුණය ආදී ගුණය වැඩිම පිණිස අසත්පුරුෂ සංසයනේ නොවීම පිණිස සත්පුරුෂ සංසයනේ පිණිස සත්‍යර්ම ශ්‍රවණේ පිණිස මේක සාක්ෂියක් වේවා ප්‍රාර්ථනාවෙන් ඉත්තාවතා ජාති මාතා සජ්ජානාට පිළිගනි. ඉත්තාවතා ආචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතා ආචනම්මේහි සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata chagammi sambetam punya sambetam sabbi satta nudantu sabba sampatti siddhiya akasatta chabummatta devanaga mahitika punyantam anumoditva chiram rakkantu shasanam akasatta chabummatta devanaga mahitika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 ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආවිනිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු